අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙදී මේ විශේෂයෙන්ම ආධුනිකයෙක් සලකලා කොහොමද පරියංග භාවනා කරන්නේ කොහොමද සක්මන් භාවනා කරන්නේ කොහොමද එදිනදා ජීවිතයේ සතිය පැවැත්වීම කරන්නේ කියන එක විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කාට හරි පිසුදු කරගත යුතු විස්තර වශයෙන් දැනගත යුතු ප්‍රශ්න මොනවාද තියෙනවා නම් අපිට ඒක පදනම් කරන්න පුළුවන් මේ ධර්ම සාකච්ඡාවේ ආරම්භයේදී එහෙම නැත්නම් මෙතන ඉනෝ ගොඩ කට්ටිය මීට කලින් අපේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා විශේෂයට සම්බන්ධ වෙච්ච අය. ඉතින් ඒ සියලු දෙනාටම මම ආරාධනා කරනවා මේ අපි හම්බෙලා තියෙන පැයේ ධර්ම සාකච්ඡාවක් සඳහා ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් සඳහා කාලය ගන්න. ප්‍රායෝගික ප්‍රශ්නයක් ඇත්තටම ආධුනිකයෙකුට ඇත්ත වශයෙන්ම කියනවා නම් සතිය පිහිටීම සඳහා පරිසරයේ සාධක සප්පාය කරනු අනුග්‍රහ ගොඩක් අවශ්‍යයි. ඒ නිසා හුඟක් වෙලාවට සතිය ආධුනිකෝට ලේසි වෙන්නේ මේ වගේ භාවනා ශාලාවකට ඇතුළට ඇවිල්ලා ඒ අමතර රූප පේන්නේ නැහැ දෙක වහගෙන ශබ්ද නැතුව චේතනාපූර්වක කය කරන සියලුම ක්‍රියා නතර කරලා සිදුවෙන දිහා බලාගෙන ඉඳගෙන හිටියොත් ඒක ලොකු අවස්ථාවක් හම්බෙන සතිය පිහිටවන්න කොටිම කියනවා නම් චේතනාපූර්වක කරන වැඩ නතර කරලා අචේතනිකව සිදුවෙන වැඩේ දිහා බලහින්න එක ලේසි. නමුත් සක්මනට ගියාම සිද්ධ වෙන්නේ චේතනාපූර්වකව ඇවිදිනවා. හැබැයි අවල් වෙලාවට අවල් වැඩේ කරන්න කියන ටාස්ක් ෆෝස් එකක් නැහැ. ඉතින් ඒක ඊගාවට එනවා චේතනා ටිකක් තියෙද්දි කොහොමද සතිය පිහිටවන්නේ කියලා. ඊට පස්සේ එනවා අපිට වැඩක් ඉදිරියෙන්දා වැඩවලදී අපි කියමු මේ භාවනා මධ්‍යස්ථානයේ ඉදිරියෙන්දා වැඩ කියලා. ඊට වැඩිය උග්‍රයි తত্ত্বය දෛනික ජීවිතයේදී දරවන. ඒකට හැම වෙලාවෙම බලන්න පුළුවන් Tamanට දවස ගත වෙන්නේ චේතනහරහා. බොහොම කලාතුරකින් තමයි මේ චේතනා නැතු වෙන. ඒතකොට චේතනාවකින් වැඩ කරන වෙලාවේදී එක චේතනාවක් සහ එක වැඩක් කියන එක නෙවෙයි අපිට සිද්ධ වෙන්නේ. মালටි ටාස්කින් එක වෙලාවක වැඩ කීපයක් කරන්න වෙනවා. එතකොට සතිය අසරණ වෙනවා. ඒ නිසා උපමාවකට කියනවා නම් අපි වාහනයක් කියලාවන් ඉගෙන ගන්නකොට අපි ඒ කවදාකවත් පුරුදු කරන්න අමාරුයි ඒ කලබල වීතියක. ඒ සඳහා අපි යන්නේ කවුරුවක්වත් නැත්තනක ඒ ඩ්‍රයිවිං උගන්නන තැන් වලට වෙනම තැන් තියෙන විදේශේනගත නැහැ. වාහනත් නැහැ. ගණුදෙනුත් නැහැ. ඒ වෙලාවේදී වාහනේ අන්තම් පුරුදු කරලා තමයි අපි ගියර එක වත් ගියර එක දාලා දුන්නාම ඒකේ හරි අරගෙන යන්න ඉගෙන ගන්න. ඊට පස්සේ ගිහිල්ලා සෙකන්ඩ් ගියර එකට මාරු කරනකොට සමාහට කාර්ක නතර වෙනවා. මොනක් ඔක් කරගන්න බැරුව. ඉතින් ඒකෝට අපි ළඟ කෙනෙක් ඉඳගෙන එයා වගකීම් බාර අර ගන්නවා ඉස්රායිල් බෝඩ් එක උදා ගන්නවා ලර්නර් කියලා. ඉතින් ඒ නිසා පොලිසිය නියම නඩු දාන්නෙත් නැහැ. එහෙමම කරලා තමයි අපි යන්තම් ඔය ගියර් හතර පුරුදු කරගන්නේ. ඊට පස්සේ ගිහිල්ල ඉවරලා හන්දිය පහරවනකොට එහෙම නැත්නම් අවශ්‍ය වෙලාවට වාහනේ නැතර කරගන්න ඒක පුරුදු කරගන්න අපි අර සෙනගනන්ති බාර තමයි කරන්නේ. ඊට පස්සේ වුණත් අපි කියමු මොන ක්‍රමකින් හරි ලයිසන් එක ගත්තයි. ගත්තට පස්සේ වුණත් ආධුනිකයා අර අධික වීදි වල මේ කලබල වීඩියෝ වල යන්නේ නැහැ. පුළුවන් තරම් මේ සාමාන්‍ය ගැමි පරිසරයක හෝ සෙනගරත් පරිසරයක පුරුදු කරලා කරලා කරලා තමයි එයා යන්නේ අර වගේ කලබල වීඩියකට. ඉතින් ඒ විදිහට ටික ටික ටික ටික පුරුදු කරලා තමයි අද අපි ඉන්න තත්ත්වයට ඇවිල්ලා. ඒ වගේ තමයි අර පරියන්කේදී සක්මණේදී ඊට පස්සේ ජීඳා වැඩවලදී අර වගේ ඒවා මුලින් මුලින් සතිය පිහිටවන්න සුදුසු සප්පාය අවස්ථාවල් නෙවෙයි කියලා අයින් කරලා ඒ වෙනුවට සාධනීය පැත්තෙන් කීතා ගන්නවා. එදින්දා වැඩුණක් කමන්නේ. මට මං තනි වෙලා විවේකයෙන් කරගෙන යන්න පුළුවන් වැඩ සඳහා සත්‍ය අධිෂ්ඨාන කරනවා. අනික් වෙලාවට සාමාන්‍යයෙන් බලාගෙන ඉන්නවා සතියක් පිටවන්න අපහසුකම්. ඒ වෙලාවේදී විශේෂයෙන්ම සතිය යම් ප්‍රමාණයකට පිහිටවලා Taman මේ වෙලාවේදී මේ කටයුත්ත කරන්න ඕනේ. එක්කෙනෙක් එක බැන ගන්න තියෙනවා, ගහ ගන්න තියෙනවා, නැත්නම් කවුරු හරි බනිනවා. එහෙම නැත්නම් මොනවාරි කලබලෙන් වැඩ කරනකොට තමයි සතිය පිහිටවන්න වෙලා තියෙනවා. නමුත් ඒ වගේ වැඩ කරන්න ගියාම අපේ දාස භාවයේ, අපේ තියෙන වාල්කම, අපේ තියෙන බද්දලකම අපිට මේ වගේ තත්ත්වයක් මග අරින්න බෑ. එක්ක කර්ම වේගය, එහෙම නැත්නම් මොකක් හරි ගැදරකමක් තියෙනවා. හොඳටම දන්නවා සතිය පිහිටවන එක වැදගත් කියලා කරන්න බෑ. ඒක අරගෙන යනවා අපි මේ කටුකැලේ බැඳපු හරක හෙට උදේ කපන්න ගාලට ඇදගෙන යනවා වගේ අර කලබල තැන් වලට අපි ගෙනියලා මේක කරපන්. ඔබට ගැතිය පිටල දාපන් පැත්තකට මේක කරපන් කියලා අපි ඇදගෙන යනකොට පේනවා මේ කාගේ න්‍යාය පත්‍රයක්ද වැඩ කරන්නේ කියලා. තන්නේ කර දාසයි. කියන්න තියෙන්නේ කඹරනවා කියලා. වැඩි කඹරනවා. ඒ වැඩේ නොකර බෑ. ඉතින් ඒක හිතා ගන්න තියෙනවා මේ අපි ඉසර අතීතයේ දැන නොදැන කරපු කරුණ නිසා අද අපි මේ වගේ නීච දීන දාසක තත්වයකට පත් වෙලා තිනවා. නිසා ඉස්සරහට අපි අද රැස් කරන යම් කිසි කර්ම ප්‍රමාණයක් ඒව කවදාකවත් මේ වගේ අන්ත දාසකත්වයටපත් කරන්නේ නැතුව අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. නැත්නම් අපි හිතමු අපි නක් කරනවා කියලා. නැත්නම් අපි සමාජ සේවා කටයුතු කරන නැත්නම් වැඩක් කරනකොට අර වගේ බාධා තත්ත්වයක නෙවෙයි. ඒ තැනේදී අපිට පුරුදු පරිදි තියෙනවා පිනක් කරපුවාම ප්‍රාර්ථනා කරන්න කියලා. ප්‍රාර්ථනා කරන්නම තියෙන වෙන මොනක්වත් නෙමෙයි මේ පිණි උපරිම ශක්තිය නිසා අකුසල ශක්තිය නිසා මට විවේකී ලැබේවා මට උදේකලාව ලැබේවා මට විශ්‍රාමය ලැබේවා කියන විතරයි ඉන්නේ. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ සඳහා එකක් කරන්න. ඒ මොකද්ද? අසල්වාසීන්ට විවේකී දෙන්න ඕන. අසල්වාසීන්ට උදේකලාව දෙන්න. අසල්වාසීන්ට විශ්‍රාම දෙන්න ඕන. එහෙම නොදී අසල්වාසීන්ට නීති තර්ක දාන්න කියලා කොහොම කරපම් මෙහෙම කරපම් කිව්වොත් කටුකයක් තමයි ජීවිතේ. කටුකය කියලා කියන්නේ මියුසියම් එකක් නෙවෙයි. කටු කොහලක්. මල වාතයක්. ඉතින් අපිට සිද්ධ වෙනවා එතකොට අර වගේ සිද්ධියකින් සතිය පිහිටවන්න නෙවෙයි සතිය පිහිටීම හරහා අපිට ඇතිවෙච්ච සාමාන්‍ය බුද්ධිය දැනගන්න පුළුවන් මේ කවුරුත් කරපු දෙයක් නෙවෙයි තමන්ම කරපු දෙයක්. ආපිට ආවට පස්සේ විවේකයේ ඉල්ලුවාට විශ්‍රාමයේ ඉල්ලුවාට උදකලාවේ ඉල්ලුවාට මේ දේවල් වලට අපි අරගෙන යන්නේ හැදගෙන යන්නේ නාස්රන්නු දාපු මීහරකෙක් වැඩට අරගෙන යනවා. ගාලේ බැඳලා ඉන්න හරක කපන්න අරගෙන යනකොට අරගෙන යන්නේ. හතර හතර දින එකට ගැට ගහලා වදකාකාරයට. අන්නේ වෙන්නේ මොකද කරන්නේ? ඒ නිසා ඊවෙන් පාඩමක් කරගන්න ඕනේ. ඒ වෙලාවට අපි සීබුද්ධියතු වැඩක් කරනකොට ප්‍රධානම දේ තමයි වැඩි ප්‍රයෝජනෙවත් මොනක්වත් නෙමේ අපි ඒක විවේක බුද්ධියෙන් කරනවා කියන එක. ඒක නිසා කියන්න තියෙන්නේ අපි එදිනා ජීවිතේ වැඩ කරනකොට අපි ලබන ජයග්‍රහණ හෝ පරාජයන් එහෙම නැත්නම් හරි වැරද්ද නෙමෙයි වැඩි මත්තට මේකෙන් මේ රාතන් වහන්සේ නමක් වුණා නම් ක්‍රියාසිට පහළ වෙන නමුත් ඒ තාක් කල්ප මේ කරන හැම එකකින්ම ඉස්සරහ සකස් වෙනවා ඉස්සරහ සකස් වෙන එකට දැන් මේ වෙලා තියෙන නොදැන කළ පාපයට වෙන් කෙවන්න තියෙන එකෙන් ආදර්ශයක් අරගෙන ඉස්සරහට යනකොට අනුන්ගේට විවේකයේ සලසමින් Tamanටත් විවේකයේ ඇති කරගෙන කරන්න පුළුවන් හැමදාම කවුරු හරි සඳහා නොහිතූ ආකාරයේ උදව් කරා. සේවාවල් කරා. කරුණාසහගත වැඩ කරා. මෛත්‍රී සහගත වැඩ කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ මට උදකලාව ලැබේවා. මට විවේකී ලැබේවා. මට විශ්‍රාමයේ ලැබේවා කියලා කරන ගියාම අරකින් සතිය නෙමෙයි පිටවන්නේ සම්පජඤ්ඤේට අදාළ ආහාර වර්ගයක් හම්බෙනවා. ඒ ඒ සම්පජඤ්ඤය හම්බ වෙන්නේ තනිකලාට පවත්වන සතිය නිසා තමයි. ඉතින් එතකොට එන්නේ එන්නේ ආගේ ආජීවය සම්මා කර්මාන්ත සම්මා වාචා කියනව හිමීට හිමීට හිමීට හැදෙන්න අර වගේ මේ තමයි මෙහෙ වගන ගෙනියලා කලබල කරන මේ වැඩ අධික තත්ත්වයටපත් කරපු එක නිකන් ආදර්ශ කර ගන්න පුළුවන් ඉස්සර අපි මේව ගණන් ගන්න තු කරපු නිසා අද මෙහෙම වෙලා තියෙනවා කියලා ඉතින් ඒක නිසා මේ කෙනෙක් අපිට දැක ගන්න පුළුවන් නම් අපේ ජීවිතේ එහෙම කලබල වෙන්න නැතුව විවේකීව තමන්ගේ දවස ගත කරන්න පුළුවන්. ඒ කෙනා බුදුහාමුදුරුවෝ කියන්නේ සම්කුති රජු රණවත් වැඩිය නම්බුකාරයි කියලා. තමන්ගේ වැටක තමන්ට ඕන විදිහට කරගෙන ඉන්න පුළුවන් කෙනා අනුන් වෙනුවෙන් මේ වෙලෙ කළ යුතුයමයි මේව නොකර බෑ කියලා වගකීම් දෙන එක මට නම් මට නම් තේරෙන්න පටන් ගන්න තේ ඒක දඬුවමක් විතරයි. කවුරු හරි කෙනා මේ වැඩේ ඔබ මේ වෙලාව කරන්න ඕනයි කියලා ඒක මේ මොන්න තරම් නම්බුවක් වුණත් නැත්තම් දඬුවමක් වුණත් පෙර කරලා අකුසල කර්මයක් නිසා තමයි වෙලා තියෙන්නේ. අපේ වේගෙට අපිට වැඩ ටික කරගෙන යන්න පුළුවන් නම් මම හිතන්නේ ඊට වැඩිය සුර සැපක් ඊට වැඩිය හක්කතර සැපක් තියෙනවා කියලා. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම අනුන්ට විවේකයෙන් දෙන්න පුරුදු වෙන්න විස්රාමයේ දෙන්න පුරුදු වෙන්න අනුගේ උද කලාවට ඇඟිලි ගහන්න යන්න එපා. දැන් බුදියන් ඉන්න කොටියන්ට බුදියන් හරි. නැගිටවන්න යන්න. ඒකෙන් තමනුත් බලාපොරොත්තු වෙන්න පුළු පුළුවන් වෙලාවේ මට හම්බෙලා තියෙන මේ ජීවිතේ ජීවත් කරන චිත්තක්ෂණය කියලා කියන්නේ මට මාත් එක්ක ඉන්න හම්බෙන වෙලාව. එහෙම නැත්නම් අර වික්ටර් රත්නායකගේ සින්දු ඇටියට මට දෙන්න මගේ පුංචි කාලේ ඉල්ලන දින වැඩිහිටියන් ගෙනේ නංගියේ මල්ලියේ. පොඩි එකෙන් ඉල්ලන්නේ මොකද උට තේරෙනවා ඔගේ කාලේ උට ලස්සන ගත කරන ඉතින් අම්මලා කියලා පාඩම් කරපන්. දත්මදපන් බත් කාපන් කියලා. අරුටම වදකාගාරයක්. ඕතෝන කරලා තියෙන්නේ ලස්සනට ජීවත් වෙන්න. ඉතින් ඒව කරනවා නම් දරුවන්ට අම්මලාට අප්පලාට අර විදිහට අපිට කැපෙනවා. අපිට කැපිලා අර වගේ දඬුවම් දෙන්න හම්බෙනවා. ඒ නිසා පුළුවන් නම් මං වගේ බඳින්න නැතුව ඉන්න. ඒතර කාටවත් ඇඟිලි ගන්න දෙයක් නැහැ. ඒත් ඇඟිලි ගන්නවා. ඒත් ඇවිල්ලා ඇඟිලි ගන්නවා. එහෙම මේක තීන්දුවක් ගත්තයි කියලා ජීවිතේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. නමුත් මේකෙන් ගන්න පාඩමක් තියෙනවා. අපිට මේ වගේ තැන්වලදී හොඳට තේරුම් අරගන්න පුළුවන්. අපි විවිධක සඳහා මොනම හේතුවක් නිසාවත් තව කෙනෙක් බනවන්න එපා. තව කෙනෙක් බනවන්න සිද්ධ වුණා නම්, ආමන්ත්‍රණය කරන්න සිද්ධ වුණා නම්, ඒ කියන්නේ අපේ බරපතල දුර්ලභමක් කියලා හිතා ගන්න. කිසිම විදියකට මොනම හේතුවක් නිසාවත් තව කෙනෙක් බනවන්නේ නැතුව මේ தত্ত্বය දරාගෙන ඉන්න බැරි. මේ අඩපාඩුවක් තියෙනවා. ඒකට වෙන කෙනෙකුට කතා කරන්න තු ඉන්න පුළුවන්. මේක ඒකට හොඳ ලොකු ආදර්ශයක් වෙනවා. හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතය ගරු කරගෙන ඉන්නේ. ඒ නිසා අපි මොනම හේතුවක් නිසා හෝ තව කෙනෙකුට ආමන්ත්‍රණය නොකර ඒ අර ගෝසිංගවනේ හිටපු ඒ ස්වාමීන් වහන්සේලා <clears throat> තුන්නම ඉඳලා තියෙන්නේ කයින් වෙන්ුණාට එක හිතින් කියලා බුදුහාමරණ කියනවා. කාට හරි බරපතල වතුර බාල්දියක් ගෙන යනවනේ තඩලා ගෙන යන තියෙන්නේ. ඉතින් යා කරන් ලිඳ ගාවට ගිහිල්ලා වතුර බාල්දිය පුරවන තනියෙන් උස්සන්න බෑ. ඒකට තඩ තඩ ලීය දාලා එක පැත්තකට කර ගහලා බලාගෙන ඉන්නවා අනික් හාමුදුරන්ට පේනකම්. අනික් හාමුදුරුවෝ ඇවිල්ලා අසත් හදනකොට ඇවිල්ලා එහා පැත්තේ කඩ ගහලා දෙන්න ගිහිල්ලා තිබ්බා. ස්තුති කිරිලක් අතරත දීමක් good morning කියවිලක් නෑ ගියා. හැබැයි හිතින් එකට ජීවත් වෙන්නේ අපි කයෙන් වෙන්න බෙන් වෙලා ජීවත් වෙනවායි කියලා. ඉතින් ඒක තමයි ගෝසිංගවන නිදර්ශනේ පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අපිට ඉන්න පුළුවන් නම් අපි හිතනවා එහෙම good morning කිව්වේ නැත්නම් හරිනේ. good morning එකේ මොකොත් නැහැ කරන්න තියෙන වැඩ ටික හරියට යුතුයකම් බලලා කරනවා නම් එකම පවුලේ අය වගේ එකම ප්‍රයෝජනීය පිණිස මෙහෙවිච්ච කණ්ඩායමක් වගේ යනකොට පුදුමාකාරයේ මේ මනසෙන් මනසට කරන කතාව නිහඬ බණ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක අබෞද්ධයන් තේරෙන. පොඩි කාර්පවා තේින මේ පිරිස අතර කතා නොකරුවට ඉඟිපිකි නොකරුවාට ශරීරයේ කාය විකාර නොකරුවාට ඔක්කොමලා එක විදිහට වැඩ කරන්න හැටි. ඉතින් ඒ වගේ තමයි ਸਰවචනංශ ඉන්න වෙලාවේදී භාවන බණ භාවනා කරන පිළිසත් ਸਰවචනංශෙත් ඉන්නකොට කටයුතු ටික ලස්සන මීමැසිපොදියක වගේ සිද්ධ වෙනවා. කාටක විධාන කෙරෙල්ලක් දඬුවම් කෙරෙල්ලක් මොකක්වත් නැහැ. කරන්න තියෙන වැටි කරගෙන යන එකයි තියෙන්නේ. ඒක හරීම මේ මම කියන්නේ ඒක මේ නිවන වගේ කියලා. ඇතුළත නිවන වගේ තමයි පිරිසක් එක්ක ඉන්නකොට ඒ පිරිස එක්කිනෙක අවබෝධ කරන සාමයේ පිණිස ඕන කැපකිරීමක් කරනවා නම් ඊට වැඩිය බාහිරේ අපිට වෙන බලාපොරොත්තු වෙන්න සපතක් නැහැ. දරුවෝ නොමගෙට යනකොට දැන් ගොඩක් වෙලාවට මේ ජීවිතේ කම්පියුටර් එක තමයි දරුවෝ ඉන්නේ ඒකට අපිට ඒගොල්ලන් අනිත් පැත්තට ඔක නවත්තන්න කියන වචන කියලා හරවන්න සිද්ධ වෙනවා ඒකට ඒ වගේ මේකදී අපි වැරද්දක් කරන්නේ වැරද්දක් නන් නෙවෙයි මගේ දරුවට කියන වගේ ලෝකේ දරුවෝ ඔක්කොම හැදෙනවා නම් වඩා හොඳනේ දැන් ওই තියෙන්නේ මගේ දරුවා ගැන විතරනේ. අන්න එතන කොස්ස තියෙන්නේ. මාතායතනියම් පුත්තං ආයුෂ ආයේක පුත්තුමනතේ ඒ ඒවම්පි සබ්බ භූතේතු ලියු ලෝක සත්‍යයන්ට මොක කරලා දෙන්න පුළුවන් නම් තටමැව්වට කවන්නේ ඔය කරන්නේ නැදනේ මගේ එක විතරක් බේර ගන්න හදන නඩක වැඩක් නෙවෙයි තාන්තිකේ තියෙන පටුත්වයේ ඒ ඒ මොනවාක්වත් නැහැ මගේ දරුවා හින්දා දරුවන්ට තියෙන ආදරේ නිසා නෙවෙයි කියලා බුදුහාමර කියනවා. උඹ ඔබට තියෙන ආදරේ නිසා තමයි දරුවා මාර්ගේ දරුවා හොඳ වුණොත් අම්මට නම්බුව. ඒ දරුවා හොඳ කරන්න හදන මිසක් ඒක නෙවෙයි දරුවගේ හුදු මොකද්ද කියන්නේ. නයිසර්ගිකව දරුවගේ මන අපේ බලාපොරොත්තු වීමක් නෙවෙයි මේ කරන්නේ. එහෙමනම් දරුවන්ගේ බලාපොරොත්තු වෙනවා සීළු දරුවන් කෙරේ කරන්න පුළුවන් මේක. ඒක වටිනවා. මගේ කියනේම මම කියනේම ලස්සන කළා සුද්ධ කළා තියාගෙන මම පෝෂණය කරන්න කරන වැඩක්. ඒක ඉතින් මේ වගේ සභාවක විතරයි කරන්න පුළුවන් වෙන තැනක කියවනම් කුටි කණ්ඩ වෙනවා. මොකද ඒ තරම් කරුණාවක් දයාවක් නැතුව කොහොමද කරන්න කියලා. එනවා සත්‍යයට මොන දිලා කරන්ඩ ඒ මේ Tamange ටික විතරක් මේ පිරිසුදු කරගන්න හදන ගතිය තියෙන මේ මසුරු ගතිය. කිසිම ලස්සනක් නැහැ ලස්සන තියෙනනම් අපි තේරුම් ගන්න ඕනේ අද අද પરම්පරාව අපේ પરම්පරාව වගේ නෙවෙයි. ඒ ඒ අතන්ට ගොඩාක් දේවල් තියෙනවා. ඇත්තටම ඒ දරුවන්ගේ ඒ තාක්ෂණයේ යුගයේ පැත්තෙන් බැලලා ප්‍රශ්නෙට උත්තර දෙනවා මිසක් අපේ මේ සංස්කෘතික පසු පසුබිමින් ඒවට උත්තර හොයන්න බෑ. ඒ මොකද මේ ඒ දරුවෝ ඒ දේ කරාට අපිව හිතන පිළිහිල්ල නොපිරියෙන්න ඉඩ තියෙනවා. දරුවෝ පිරියෙන්නේ නැහැ. අපිට ඒ අලුත් දේවල් වුණාට ඒ දරුවෝ ඉපදලා තියෙන මේ පරිසරේ ඒ නිසා එයා බේරගෙන ගත කරනවා. ඒ අර දහම් පාසලේ උගන්වන්න ගිහිල්ලා මම හිතන්නේ කීස්බරෝ පන්සලේ ඒකෙනෙක් කියනවා පන්තිට ගිහිල්ලා උගන්වපුවාම ඉස්කෝලේ ටීචර් කෙනෙක් පන්ති දිහා බලපුවාම එකම ළමයෙක්වත් මේ පාඩමට පන්තියට උනන්දු ගතියක් පෙන්වන්නේ නැතිලෝ ඒ බලා ඉන්නවලු. ඉස්සෙල්ලාම හිටු ගන්නකොට හොඳට පේනවලු ඒ ළමයා ඒක ආසාවෙන් ඉගෙන ගන්නවද කියලා. නමුත් මෙහෙම නැත්නම් ඒ වුණාට 195ක් විතර 195ක් ලකුණු ගන්නවා. පන්තියේදී ඔය නිකම් බලාගෙන ඉන්නවා. ඒ වුණාට හොඳට ඒ ළමයා උකා ගන්නවා. සමහරු කොහොමඩක් කරන්න දුන්නේ නිසා ඉස්සරහට ගුරුවරයෙකුට පන්තියට ගිහිල්ලා පොඩි ළමයින්ට උගන්වනකොට එතනදී හම්බෙන්න මේ ළමයා ඉගෙන ගත්තා. මෙයාට තේරුණා කියන එක ඒ එක ගන්න බැරිලු දැන්. ඒ ළමයි ඒක පෙන්වන්නේ නැහැ. උකහා ගන්න හැබැයි. අන්තිමට වැඩේ කරලා දෙනවා. වැඩේ කරලා බලනකොට අම්ල තාත්තල බලාපොරොත්තු වෙන ප්‍රතිඵල හම්බ වෙනවා. ඒ නිසා ඒකට ඒ වගේ ප්‍රශ්න වලට අපිට පුළුවන්කම තියෙනවනම් අර තාක්ෂණයේ අද තියෙන මට්ටමින් කල් ප්‍රශ්නෙට බලන්න ඕනේ. ඒ දරුවගේ පැත්තෙන් බලන්න ඕනේ. එහෙම නැත්නම් මේ දරුවගේ මානසිකත්වය ගන්න කෙනෙක් පැත්තෙන් බලන්න ඕනේ. එතකොට අපි හිතන තරම් පිළිහෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. මම කියන්නේ ඒවම දරුවන්ගේ පැත්තම ගන්නෑ. ඉඩ තියෙනවා නමුත් ඒක තේරුම් ගන්න බෑ. අපි හැදිලා තියෙන වෙනම සංස්කෘතික මට්ටමක ඒ මට්ටමේ මේ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. ඔය කැන්බරා ගිය වෙලාවේදී ඒ මහත්යා සංවිධානය කරා දුවදරුවන්ට වෙනම ධර්ම සාකච්ඡාවක්. ඉතින් මම කොකමන්නේ කියලා. ඉතින් ඒ ළමුව ටික වාඩි වුණා. අම්ල තාත්තලා වට කරගත්තා. ඉතින් අම්ල තාත්තලා දරුවෝ ටික මැදි කරගෙන එහෙන් අනිනවා මෙහෙන් අනිනවා අනේ ස්වාමීන් වහන්සේ කකී කරවෙන හැටි කියලා දෙන්න මුන්ට අපාය බයි කියලා දෙන්න කිව්වා. ඉතින් ප්‍රශ්න. මම කරුණා කරලා වැඩි හිටියෝ කරබවන්න ඉල්ලා. මේ ළමයින්ට කතා කරන්න හරිම කියලා. එක එකක් කතා කරා. එක එකක් කතා කරා. එතකොට මම මේ රැස්වීම මේ දරුවන්ට කරපු කරදර. දරුවන්ගේ මනාපයක් නෙවෙයි. ඉතින් මම ගෙදරදී දරුවන්ට අනිනවා මැදුවල දැන් මං ආපුවා මං ලව්වත් අනවන්නා. මම කව මයි කිසිම ගුණාවක් නැහැ මම කව අනේ කරුණා කරලා නැනේ පොඩියේ කතා කරපළයි හිටියා ඉන්න අර විප්ලවීය මිනිසෙගේ පුතෙක් දුවක් අවුරුදු 1 කියලා නම් ඒකට අවුරුදු 17ක් 18ක් විතර ඇති. ඒ දුසාංශ මට කතා කරන්න ඕන කමක් ඕනේ නැහැ මේ ඔබ වහන්සේ කියන නිසා මම මේ කතා කරන්නේ මම නියෝජනය කරන්න ළමා වයසත් ඉක්මවලා ඉන්නේ. අපේ දෙමාපියෝ කියන්නේ කවමදාකවත් සන්තෝෂ කරන බැරි જાතියක් කියලා. ඒ නිසා අපි අතහැරලා තියෙන කිවසන්න ඔබ වහන්සේත් ඉන්නේ පන්ති ඔබ වහන්සේගේ විසඳුම්ක ප්‍රශ්නයක් අහලා වැඩක් නැහැ. මං ගෝ අම්මව කටේ අත දාන්න වටින මේ කියන දෙයට මං ඇහුවා අනේ මට තේරෙන්නේ නැහැ මම ඔස්ට්‍රේලියාව හැදිලත් නැහැ දන්නෙත් නැහැ දැන් ඔය ළමයි ඔය ළමයින්ගේ පන්තියේ ඉන්නකොට ඔය ළමයින්ගේ මිම්ම හැටියට ඔය ළමයි හැදිච්ච කටේට වැටෙන්නේ නැහැදිච්ච පැත්තට. ඊටසක අපි ලාංකිකෙන් ගිය ඔක්කොම ඉන්න හැදිච්ච පැත්තේ ස්වාමීන් වහන්සේ. එතන තියෙන තම්බු කරන කෙල කෙලසිච්ච පරිසරයක්. ඉතින් අපි අපේ ළමයි එකතු වෙලා අපි පුංචි කමට අපි පුළුවන් විදියට කටයුතු කරන ගියාට ගෙදර ගියාට කවමදාකවත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අපි වගේ කරන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ අපිට වැඩිය උඹලා කෙලසිලයි කියලා. අපි මේ කරන සටන අච්චර අර වගේ කුණු කොටකට අපි යගෙන දාලා ඒ මිනිස්සුලා කිසිම සදාචාරාත්මක වගකීමක් නැහැ, හැඟීමක් නැහැ. ඉතින් අපි අර ගෙදර පරිසංශය හැදිලා එනවා. ඒකල පාඩම් කරන්න ඕන, ඔක්කොම කරන්න ඕන. අම්මලා තාත්තා කවදාකවත් අපි අගේ කරන්නේ නැහැ. ඒ නිසා අපි පරදින සටනක් කරන්නේ. එතකොට අර හිටපු දෙමාපියෝ සන්තෝෂ වෙලා කිව්වා අනේ සාංශ මේ ටික හරි කතා කරලා කියූප එක හොඳයි කියලා ඊට පස්සේ මම ආවා දෙමාපියන්ගෙන් අපේ මේ ඉන්න ඒ පරිසරයේ පොඩි ළමයින්ට කාටරි ඒජ් හැදිලා තියෙනවද කියලා. නෑ. එකෙක් හරි කුඩු ගහලා තියෙනවද? ඇඩික්ෂන් වල නෑ. මත්පැන් වලට අවුලා තියෙනවා. ඒ කියන්නේ සුරා හැබැයි එකක් නෑ. මම කිව්වා එහෙම කියන්න පුළුවන් පරිසරයක් අද තියෙනවා කියන්නේ මේ වගේ සමාජයක කොච්චර වටින දෙයක්ද? ඒ දරුවෙක් එච්චර මිනිස්සු මේ ඕසෙට ඒ වගේ කැත වැඩ කරද්දී ආරසා වෙලා ඉන්න එක ඉතින් කොහොම කරුවකද 100ට ගාණක් මේ නරක වෙන ගැටි තියෙනවා ඒ නිසා ඒ දරුවගේ පැත්තෙන් ප්‍රශ්න දිහා බලන්න ගියේ නැත්නම් කවදාකවත් දරුවගේ සහයෝගයේ මේ අපි දෙන සදාචාරාත්මක පණිවිඩයට යන්නේ ඉතින් ඊට පස්සේ කිව්වා පුළුවන් නම් අනේ මේ වගේ සාකච්ඡා නැවත නැවත කරලා මේ දෙමව්පියන් සහ දරුවන් අතර මේ පාලම දාලා දෙන්නේ කියලා sannivedana පාලම දැන් කැඩිලා තියෙනවා දෙමාපිය වැඩි දරුවන්ට මේ පටවීම් කරනවා. අර කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා ළමෙන්ගේ අර සුන්දර ළමා කාලේ නැහැ. එනිසා මේ දෙමාපිය තන්නේ කරවා කියන්න ඕනේ දරුවෝ ගෙනල්ලා ඕස්ට්‍රේලියාවට ගෙනත් දැම්මා. ගිනාවේ හොඳක් බලාපොරොත්තු මම දන්නවා කවදාකවත් එහෙම නරකකට නෙවෙයි. නමුත් ඒ දරුවන්ට දෙන්න තියෙන ෆයිට් එක දිහා බලන්න ඕනේ. ඒ ඒ පන්තියක කරන වැඩ ඒ ළමයි මේ ඔස්ට්‍රියන් නැත්තම් බහුජාතික පිරිසක් එක්ක ළමයෙකුට ගියාට පස්සේ ඒ ළමයට ඒකට මුහුණ දෙන්න ගියාට පස්සේ අමතර යුද්ධයක් කල්චරල් ගැප් එක ෂොක් එක බේරන්න බෑ. ඉතින් ඒ ළමයාගේ හොඳම ළමා වයස ඉගෙන ගන්න වෙලා තියෙනවා. තර්කකාරී ඉගෙන ගැනීමක් කරන්න තියෙනවා. ඉතින් ඒකට අපි නරකයි මේ අර මානසික වශයෙන් කකුල් මාට්ටු දාන්න යන නරකයි. පුළුවන් තරම් තේරුම් අරගෙන කරන්න ඕනේ. ඒ දරුවන්ගේ පැත්තෙන් ප්‍රශ්න දිහා බලන්න. ඉතින් මගේ අනිත් ජෝක් එක තමයි අපි පුංචි කාලේ අපි පිස්සු කෙලපේවා මතක නැහැ. අපිට දැන් අපි ළමයි හදන්න ගියාම. මට නම් කොහොමඩක්වත් මානසික අයිතිවාසිකමක් නැහැ. තව කෙනෙකුට හැදියම් ගන්න මොකද කරන්න තියෙන කඩප්පුලි වැඩ සේරම කරලා තියෙනවා පොඩි කාලේ. දැන් ඒ වුණාට අපි උඩ ඉඳගෙන වටත් අක්ක තේ තියන බබා බොරු කියන්න බෑ. ඕරකම් එහෙම කරන්න බෑ. මොන කටෙන් කියන්නේ? අපිත් ඒකට අපි දැනගන්න ඕනේ අපි අද මෙතෙන් දෙනකොට අර අර කියගාඩ් කියන එක්සිස්ටෙන්ෂලිස්ට් එයාට කියන්නේ මේ සාන්දෘෂ්ටිකවාදියයි කියලා. එයා කියනවා ආධ්‍යාත්මික ජීවිතයත් නෙවෙයි සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක් ගත්තාම පැතිකඩ තුනක් තියෙනවා කියලා එක සාමාන්‍යයෙන් ਸਰවචනාන්තින ජීවිතේ යාම තුනක් තියෙනවා ප්‍රථම යාමේ මධ්‍යම යාමේ අවසාන යාම කියලා ප්‍රථම යාමේ සෙල්ලම් යාමේ කියලා තියෙනවා. ඒ යාමේදී ස්ත්‍රී පුරුෂකම අඳුරන්නේ නැහැ. ඉතින් බෙලිකටු හැන්දක් කරන කොස්කොල කොට්ටක් කරන. ඉතින් අපි සෙල්ලම් කරන කාලේ. ඉතින් එතෙන්දි තියෙන සම්පූර්ණ මේ අපි කියන ක්‍රීඩා දශකය කියලා. ඒ ක්‍රීඩා දශකේ ඉඳලා ඉන්දියාවට පස්සේ ඔන්න වැඩි විදියටපත් වෙච්ච ගමන් අපිට මොකද්ද වෙනසක් ඇති වෙන්න ගන්නවා. ස්ත්‍රියා කරේ පුරුෂයාට පුරුෂයා කරේ ස්ත්‍රියාට ඇදීමක් අර ලිංගිකකම පහළ වුණාට පස්සේ අන්නාර තිබුණු අර ළමා ගතිය වෙනුවට කොළු ගති කෙලි ගති කියලා වෙන් වෙනවා. මේක තාමත්ම ධර්මයේ මුස්ලිම් සමාජයේ. මුස්ලිම් සමාජයේ ළමා වයසේදී ඕන විදියට ඥාන පිරිමි දඟලන්න දෙනවා. වැඩිවියපත් වෙච්ච ලකුණු එනකොටම කෙල්ලෝ සේරම ගෙට ගන්නවා. ඒ නිසා මම හිටපු මුස්ලිම් යාළුවෙක් කියනවා අක්කලා හතර දෙනෙක් ඉන්නවා හතර දෙනාත් වැඩිවියපත් වීමත් එක්කම පිස්සු ඇතුණයි. අර ඉඳපු සම්පූර්ණ ශ්‍රී ලංකාර ජීවිතය අතහැරලා ගෙට දාලා වහන. ඒ අපේ සමාජෙත් වෙනවා. ඊට පස්සේ යා කියනවා කීගඩ් කියලා එකන දැන් අර අර සෙල්ලම් වයසේදී අපි සදාචාරාත්මක වකීමක් නැහැ. අපි කියන්නේ අපි තියෙන සතුට වැඩි කරන එක විතරයි. එහෙම කරන ඉඳලා අර පෞල් ජීවිතයට ගිය ගමන් ඒ පුත්‍රට සදාචාරාත්මක වගකීමක් ඇවිල්ලා තමන්ගේ දරුවන් හදන එක එහෙම නැත්නම් විවාහක දෙපලක් වශයෙන් රටේ හොඳ නමක් ගන්න එක වගකීමක් බවටපත් වෙනවා. ඉතින් එතෙන්දී අර අර සින්දුවේ තියෙන්නේ මේ කොස්කොල ගොට්ටට පිළිකටු හැන්දට ඉතින් ආයි බෝවන් කියලා. ඒක හරිය අකමැත්තෙන් අපි කරන්නේ. නොකර බෑ. තමන්ගේ දරුවෝ ඉදිරියට තමන්ට කෙල් සෙල්ලම් කරන්න බෑ. ඉතින්දී සදාචාරත්ව වකිම ගන්නවට සෙල්ලම්කාර ජීවිතේ පාවා දෙන්න ඒ පාවා දෙන්න වෙන්නේ ඊටාම අකමැත්තෙන් ඒක කරන්නේ. ඊට පස්සේ එයා ඒ ඒ පටන් ගත්ත මැද ජීවිතපත් වෙච්ච කෙනා වනස්පති රුක්ෂයක් වගේ ඒ පුද්ගලයාට සිද්ධ වෙන තමන්ගේ අම්මයි තාත්තා බලා ගන්න වෙනවා. පිරිමියෙක් නම් ස්ත්‍රියවගේ අම්මයි තාත්තා බලා ගන්න වෙනවා. ස්ත්‍රියන් තම පුරුෂයාගේ අමතාවත බලා ගන්න. ඔක්කොම බලාගෙන දැන් මෙයා මේ ආර්ථික වශයෙන් දේශපාලනශ බොහොම ස්ථාවර තැනකට ඇවිල්ලා සදාචාර ජීවිතයත් ගත කරලා අවුරුදු 40 50 යනකොට තේරෙන පටන් ගන්නවලු මැටි කරත්තයක් හදන මීහරකෙක් වගේ ජීවිතේ බරාදිනවා මිසක් අන්තිමේ සත්‍යය මොකද්ද මේ ජීවිතේ කියලා. අර ඔක්කොම බර ගෙව්වට පස්සේ එතෙන්දි සිද්ධ වෙනවලු යාට අර මෙතෙන් දෙනකන් තිබුණේ හොඳ නරක තේරුම් ගන්න එක සදාචාර තේරුම් ගන්න. ඊට පස්සේ සත්‍යයේ නාමයෙන් සත්‍ය කියන්නේ මොකක්ද කියන වෙනුවෙන් එයාට ඒ සදාචාර ජීවිතයෙන් සමුගන්න වෙනවා. සදාචාර ජීවිතයෙන් හොඳ නරකෙන් ඔය ඇයි හොඳයි කියන එකෙන් සමුගන්න නැතුව එයාට කවදාකවත් බෑ මම කියන්නේ කවුද මොකටද මේ ජීවිතයට ආවේ කියන එක තේරුම් ගන්න. ඉතින් එතෙන්දිත් අර ඉච්ඡර ලස්සනට හදාගත්ත ආර්ථිකේ ඉච්ඡරලත් හදාගත්ත තමන්ගේ චරිතය නැත්තම් නම්බුනාම සියලුම අතාරින්න වෙනවා සත්‍යේනවා. නිසා ජීවිතයේ පැසළු වයසට යනකොට අපිට තේරෙන පටන් ගන්නවා ඒ වයසට ඒ ඒ නම්බුකාරකම් ඕනේ. ඒ සල්ලි ඕනේ. ඒ ඒ විදායක බලතල ඕනේ. නමුත් සත්‍යයට යනකොට මේක අතාරින්න වෙනවා. අතහැරියට පස්සේ තමයි අර තේරෙන පටන් අරගන්නේ මේ ඒ නම්බුකාරකම්, ඒ මුදල්, ඒව ඔක්කොම තියෙනකන් අපිට කවදා නිහතමානීව ඇත්තට මුණ දෙන්න බෑ. අන්න ඒ වගේ මට්ටම් තුනක් යනවා කියලා කියනවා අනුසෙක් ජීවිතේ ජීවත් කරනකොට. ඉතින් ඒක නිසා මේ සුන්දර ළමා වයසේ වැඩි තත්ත්වයටපත් වුණාට පස්සේ අපි හුඟක් කලකට අර ළමයික් වශයෙන් අපි ගත කරපු විදිහේ අමතක කරලා බලන්න ගියොත් ළමයි කෙරේ අපි කරුණා විරහිතව කටයුතු කරන්නේ. අපිත් තේරුම් ගන්න ඕනේ අපිත් ආයේ ව්‍යවහාරා තමයි. එනකොට අපි අදින් කොච්චර දුවත් අර කියලා. අදින් නමුත් අපි අදින් නම් කිසි මට්ටමකට සදාචාරයක් අතෝ ජීවත් වෙනවනේ වැරදි තියුණා. ඒ චීදී අපි හදාගත්තනේ. ඒ විදිහට බැලුවොත් අපේ දරුවෝ ඒ තරම්ම ඒ ඇත්තටම මේ තොක්කාර නරක වැඩ කරන අය නෙවෙයි. මත ඒක දිහා ඒ බලන බැල්ම තියාගන්න. ඒ වගේම එක දරුවෙක් දිහා මගේ දරුවා කෙනෙක් බලන්නේ නැතුව පුළුවන් නම් හැම කෙනාම කෙරේ හැම දරුවෙක්ම ඒ අද තාල්කජේ නව තාක්ෂණයට යොමු වුණාට පස්සේ අපිට තිබුණ නැති අභියෝග වර්ගයක් ඒ දරුවන්ට තියෙනවා. ඒක මේ හදා බෙදා ගන්න පැත්තෙන් බලනවා මිස ඒ දරුවෝ අත්නෝමතිකෝ මෙවට යොමු වෙලා ඉන්නවා කියලා චෝදනා කරන්න ගියොත් දරුවගේ දෙමාපියන් අතර තියෙන sannivedanaye කඩලා ගියොත් දරුවන්ට තියෙන එකම දෙයයි දෙමාපියන්ට වෛර කරන එක විතරයි. ඒක අද විශේෂයෙන්ම බෝ වෙන රෝගයක් පාටපත් වෙලා තියෙනවා. මම ගිය පාර ගිය වෙලාවේදී ඒ දලයි ලාමතුමාගේ සාකච්ඡාවක් බලන්න ගියා මම දැකලා නැති නිසා. ඒ දලයි ලාමතුමා කිව්වා ඉස්සර අපි පුංචි කාලේ ගෙදර හැදෙන දරුවන්ගේ ද්වේෂය තිබුණේ තාත්තට. තාත්තා සරයි පරුසයි. දැන් තන්නේ කර ද්වේෂයන්නේ අම්මට ඒ ඒපේ පහුගිය අවුරුදු 30 ඇතුළත මේක පෙරුණා. ඒක නිසා කිව්වා ඉස්සරහට සමහර විටක ලෝකේ ත්‍රිවිධ තරම් ධර්ම කත යුද්ධයින එකක් නැහැ. මේෂයක් කැපැතිලා ගිවිසුමකට අසම් කරලා යුද්ධ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් සමාජයේ සහ gedaraka සාමය වෙනුවෙන් gedaraka තියෙන සමගිය වෙනුවෙන් ඉත්‍ත්‍යාවට මාතෘත්වයට විශාල වගකීමක් පැවැත්වෙනවා. ඒක නොසලකා කටයුතු කෙරුවොත් සම්පූර්ණ පුවක්කිටක් ගලේ ගැහුවා වගේ මුළු පවුලම කඩාවිදලා යන්නේ කියලා. ඒකදී ඒකට ලෑස්ති වෙන්නේ කියනවා. ඒකට ලෑස්ති වෙන්න හොඳට සතුටුමත් වෙලා අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැතුව අපි මේ ඒ කට්ටිය පව් කරනවා මම ගෙවනවා කියන පැත්තෙන් ඉන්නේ නැතුව මේවා දරාගෙන හිටියොත් පවුලේ සමගිය හිටියි. මේවා දරාගෙන හිටියොත් සමාජයේ මේ සංස්කෘතික ලක්ෂණ පිහිටයි. එහෙම නැතුව අම්මා එහෙම නැත්නම් ගෘහණිය එනතම් මාතුගාම කියන නම බුදුහාමර පාවිච්චි කරේ ඒ පැත්ත මේකට ලෑස්ති වුණේ නැත්තම් හානි වෙන්න තියෙන ගතිය වැඩි. ඒ නිසා මම කැමති භාවනා මධ්‍යස්ථාන වැඩිම ඉන්නේ කාන්තා පක්ෂිලයි. භාවනා කරන්න ගියා මට තේරිලා වගේ හරියට නිකන්. තේරිලා වගේ දැන් අපි ළඟ තමයි shock absorber එක තියෙන්නේ. shock එනකොට මේක දරාගෙන ඉවසපම් පපුව කියලා ඉන්නවා මිස කවුන්සලින් ගියොත් හරි දරුවන්ට ගහන්න ගියොත් හරි ගියොත් ඉතින් වීදුරු භාණ්ඩයක් පොළවේ ගහුවා වගේ තමයි. නිසා කියන්න තියෙන්නේ විඳගෙන දරාගෙන හිටපු තරමට සමාජික වශයෙන් අවුල් වෙන්නේ නැහැ. Tamanට ඒක ලොකු භාවනා පාඩමක් වෙනවා. ජීවිතේට අභියෝගයක් වෙනවා. ඉතින් මම මේ මේ මේ පිරිමිටි ඔක්කොම නිදහස් කරලා යවන්න කරන කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. නමුත් මම හිතනවා අද මේ මේ වගේ විශේෂ සමාජික ඉඳ ගියාම අම්මා කෙනෙකුට පිරිමිකට වගේ රස්සාව කරන්න සිද්ධ වෙනවා. දරුවෝ බලන්න සිද්ධ වෙනවා ඩ්‍රයිවිං ඒ වැඩ ඔක්කොමත් කරන්න සිද්ධ වෙලා අර කල්චරල් ෂොක් එක තියෙනවා අපි අපේ අම්මලාට තාත්තලාට පිටු පැටිත් දැන් අපේ දරුවෝ අපිට පිටු නැහෙනිත් ඔක්කොම ඉවසා දරාගෙන සිටීමේ මාතෘත්වයට ඒ බෑග් එක ටිකක් ලොකු කරලා තියාගෙන ඉන්නවා ඔක්කොම දාගන්න ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා කරුණාව සහ මෛත්‍රිය. කරුණාව සහ මෛත්‍රිය මේ විතර පරිවර්තනයට පස්සේ විතර දුක ඇති වෙනවා. සතෙක් මරලා දැක්කම කඳුළු වෙනවා ඇස්සේ. මේක කොහොමද මේ උදා කරන්න කියන්නේ මේ කෘෂ්ණාව නිසා තියෙන දෙයක්ද එහෙම නැත්නම් ඒකදී කියලා තියෙනවා මෙත්තා මුඛේන රාගං වංචේති කරුණා මුකේන දෝසං වංචේති කියලා මෛත්‍රිය ගියාම අන්තිමට ගියාම රාගයට ගිහිල්ලා කෙලවර කළා මත් කළා දාන. කරුණාවෙන් ගියාම ද්වේෂයට ගිහිල්ලා මත් කළා දාන. ඒ නිසා මේ දෙකේ නිවන් දකින්න. මේකෙන් පුළුවන් හදිසිය ඇතිලා තියෙන තදවර ද්වේෂ නැති කරන්න කරුණා ලාටුව පොඩ්ඩක් ගහලා නිකන් මේ චර්චර ගන්න මැෂින් එකකට ග්‍රීස් ටිකක් ගැහුවා වගේ අර ව්‍යාරෙන්ට හැරක නතර කරලා රත් වෙන එක නතර කරලා ජරකර ගෑවි නතර කරන්න පුළුවන් හැබැයි මැෂින් එක සර්විස් කරන්න නැතුව ග්‍රීස් වලින් වැඩි කරන්න. කරුණාවේ තියෙන්නේ ද්වේෂ පදනම. ඒ කරුණාවේ යම් ප්‍රමාණයකට අපි දයානුකම්පාවෙන් යනවා. ඔව් මට්ටම පෙන්නට පස්සේ තද්ද ද්වේෂයකට හැරෙනවා. හැරුණාට පස්සේ උන්නාමලා පෙන්නේ වහකන්න පුළුවන් නැත්නම් ඒ තමයි මෛත්‍රී කරපේක මරන්න පුළුවන්. ඒ තරමට යන නිසා දෝෂ මුඛේන මේ කරුණා වංචිත කියලා කියනවා. ඉතින් ඒක නිසා අපිට දැනගන්න වෙනවා කරුණාවෙන් ගිහලා මල පණින තැන. ඒ නිසා කියනවා කසමාවෙන් මෛත්‍රී ගිහලා මෛත්‍රී කරනකොට ස්ත්‍රියාවක් පුරුෂයෙකුට මෛත්‍රී කරන්න යන්න එපා. අන්තිම දින බැඳලා තමයි නතර වෙන්නේ. මම දන්නේ කීප දෙනෙක් ඉන්නවා මෛත්‍රී කරන්න ගිහලා වැඩි කොක්ක. එනිසා බුදුරජාණන් කියලා තියෙනවා පුරුෂයෙක් පුරුෂයෙකුට මෛත්‍රී කරනවා ඔය පටලවා ගන්න එපා. ගියාම මෛත්‍රී අන්තිමට එන්නේ දැන් සයිකියාට්‍රිස්ට්ලාට වෙලා තියෙන දේ දන්නවනේ. ඒක ඇතුළේ කාගේ හරි ප්‍රශ්නයක් විසඳපු ගමන් පිරිමියෙක් නම් විසඳපු සනීපෙච්චන ගෑනු කෙනෙක් නම් ඊට පස්සේ නතර කරන්න බෑ. හැමදාම සල්ලි දීලත් නැත නැතු හරි කවුන්සලින් එනවා. ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා කියනවා සයිකියාට්‍රික් patient කෙනෙක්ගේ වෙන්වීම හදිසි මරණකින් වෙන් වෙනවා මිසක ලෙඩේ සනීපුණත් ඒ මාස දවස් තුනෙන් තුනට එන්න පටන් ගන්නවා. බඳලා නැත්තම් පදින්න වෙන්නේ පිසියක් තමයි. ඒක ෂුවර්. ඒ කරුණා කරන්න ගිහිල්ලත් ඒ කරුණාවේ අන්තිමට තියෙන ওই යුතනේශා ප්‍රශ්නේ. එහෙම නැත්නම් ඒ වගේ ප්‍රශ්නකට ගියාට පස්සේ ඒ කරුණාවේ උත්තරයක් නැහැ. කරුණාවේ එහා පැත්තේ තියෙන අන්තිම කෙලවර තියෙන්නේ ද්වේෂය. ඒ කියන්නේ ඒ වෙලාවට වැඩ කරගන්න ටූල්ස් මිසක් ඒක නිවනට යොමු කරන දේවල් නෙවෙයි. ඒ වෙලාවට ඇතිවෙච්ච අර මේ තද බල කටකරෝසන தත්ත්වේ නැති කරන්න කරුණාමයිත්‍ය පාවිච්චි කරාට ඒක අසීමිත පාවිච්චි කරන්න බෑ නිසා මට උගන්වපු ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ කරුණා මෛත්‍රී දෙක ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස් දෙකක්. ඕක ද කවුන්ට් ගන්න බෑ. කවුරු හරි කරුණා භාවනා හෝ මෛත්‍රී භාවනා කරන්න ඕනේ හොඳ ගුරුවරයෙක් රෙකමන්ඩ් කරොත් විතරයි. ආවට ගියාට ලේසියට කරන්න පුළුවන් කරුණා මෛත්‍රී කරන්න ගියාම කොහෙන් කෙලවර වෙයිද? නේ මොකද ඒක ලීඩ් කරන ගිහිල්ලා අන්තිමට ඒකේ සම්පූර්ණ අනිත් පැත්තට හරවලා යනවා. ඒකේ තියෙන පර්වර්ෂන් එකක් අන්තිමට. ඒකේ අන්තිමට තියෙනවා මේ මේ ඒවට කියන්නේ විසම විපල්ලාස ගතියක් ඇති මෛත්‍රී කරන ගියොත් ඒක විසභාග දෙයකට නම් මෛත්‍රී කරන හරි ලේසි. අන්තිමල රාගෙට හැරෙනවා. කලවන්න බෑ. ඒ නිසා ඒ වයිදී මේ ප්‍රමාණය දැනගෙන ඒ වගේ තියෙන හුදු උපකරණ විතරයි අවසානයේ දක්වා ඒකෙන් කෙලවරක් කරගන්න බෑ. ඒ නිසා ඒක ලංකාවේ යෝයෝ ගොඩක් නැසගලන්නේ කියලා යෝගීට ඊට පස්සේ ජානකත් මහයන්ක තුල මහයන්තුනේ නැහැ කියලා. එතකොට අර පාණී දෙන්නේ සබුඥාන අනගාටුවක් ලැබෙන ගමන් ඒක කරන්න යන මිනිස්සුන්ට විචයක් ඇති වෙනවා. එහෙම එකක් වෙනවා. ඒ කියන්නේ ශාමේ ඒක පිළිබඳ ලස්සන වචන කියලා තියෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මස්මලු කෑම වගේ වචනකදී උන්වහන්සේට මතුවල පස්සේ මතුවල තියෙන වෙන තාලයකට ඒ ඒ ක්‍රමයේ හැටියට අරාබියේ හිටපු ඒකාන්තර ක්‍රමයේ හැටියට පත්කන්න ඉස්සලා අත හොදා ගන්නවා කියන එක අත්‍යවශ්‍යයිලු නීතිය හැටියට. ඉතින් අත හොදන්න වතුර නැහැනේ. ඒ නිසා තන්නිකර සුදු වැල්ලේ තියෙන වැලිය වලින් හරි අත පියන්නේ කියලා කියනවලු පත්කන්න ඉස්සලා. අත සුද්ධ කිරීමේ චාරිත්‍රාක් විදියට. ඉතින් ඒක දවසක යේසුස් වහන්සේ මේ මත හොදා ගන්න නැතුව කෑමක් කනවා දැකලා එයාගේ යාළුවෝ දොස් කියලා කියනවා. දොස් කියලා කියනවා අපිරිසිදු වුණා. චාරිත්‍රාක් කැඩුවයි කියලා. එතකොට ඒ කියලා තියෙන්නේ අර ඒ සංස්කෘතියේ පිහිටන්න ඕනේ ගෞරවයේ පිහිටලා නෙවෙයි. තමන්ගේ ගුරුවරට නෙවෙයි මේ කතා කරන්නේ. ගුරුවරට වැරද්දක් කරලා වැරදි පෙන්නනවා. ඒතකොට ඒ සංස්කෘතිය කියලා කියනවා මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ කටෙන් ඇතුළට යන දේ නෙවෙයි මනුස්සයා පිරිසිදු වීම අපිරිසිදු වීම තේරෙන්නේ කටෙන් පිට වෙන දේ. කට පරීක්ෂා කරගන්න. අපි මස් මාළු කන්න එපයි කියලා ඒක ගැන කතා කරන්න ගියාම බොහොම බරපතල වචන කතා කරනවා. හරි සරපරස වචන කතා කරනවා කන මිනිසුන්ට විරුද්ධව. ඒ මනුස්සයා කෑවත් නැතත් අහන මිනිහා කෑවත් නැතත් අරගේ හරි සර වචන කතාක සංසාරෙන් අයින් කරන්නේ. ඒක නිසා හොඳම වැඩ තමයි මස් මලු කාලා හරි ගමන්න කට පරිසම් කරගෙන ඉන්නවනම් බුදුහාමර කියපු විදිහට අරිට වැඩිය හොඳයි. ඉතින් මේ කිසිම දෙයක ඒකේ තියෙන මේ ආවස්තික වටිනාකම එහෙම නැත්නම් යුටිලිටි වැලියු නැත්නම් ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්නවා මිසක් ඒක කවදාකවත් නිවනට යොමු කරන්නේ නැහැ. යම් ප්‍රශ්නයක් මේවා කරන්න මේ බේත පාවිච්චි කරන ඊට පස්සේ මේ ප්‍රශ්නේ උත්තරේ දෙකම තරයි. අතල්ල යන නිසා කර්ණ මෙත්ත ඔක්කොම සමත භාවනාව වලට සමතේ හොඳයි ඒ ලෙඩේ තියෙන කෙනා. නමුත් ඊට පස්සේ විපස්සනා කරලිවලා මේකේ තියෙන පර්වර්ෂන් එක එහෙම නැත්නම් ඒකේ තියෙන ඒ විපල්ලාසි තේරුම් අරගත්තේ නැත්නම් තමන්ම දන්නේ තමන්ම විසින් හයි කරගන්න ට්‍රැප් එකට ආවා. ජීන්සා ඒකේ කෙලවර දක්වාම දන්න කෙනෙක් ලව්වා මේ වෙලාවේදී මෙච්චර ප්‍රමාණයට මෛත්‍රී භාවනා කරපන් මේ කර්ණ භාවනා කරපන් කිව්වොත් එයා දන්නව මෙතනින් පස්සේ කරන්න එපයි කියලා. තමන් විශ්ීම කරන්න පටන් අරගත්තොත් මුල දන්නෙත් නෑ අග දන්නෙත් නෑ කොහේ ගිහලා නතර වෙනවද කියලා හිතන්න බෑ. ඒ නිසා මහසි භාවනා ක්‍රමයේදී පැහැදිලිවම කියනවා මේ දේවල් කරන්න ඉස්සෙල්ලා විපස්සනා කරලා මේ චරිතයට ද්වේෂ චරිතයක් නම් ගුරුවරයා දෙයි මෛත්‍රී භාවනා කරපන්. ඔබ රාග චරිතයක් නම් ගුරුවරට දෙය අසුභාන කරන කියලා. හැබැයි ඒ රාගය හෝ ඒ ද්වේෂය සදාකාලිකයටපත් කිරීමක් එකකින් කරන්න ඒක නිකන් රබර් බෝලයක් අල්ල වතුරෙන් තද කරුවා වගේ වතුරට කියලා පොඩ්ඩක් යට කරලා දෙනවා විපස්සනා කරනකන් නැති කර ගන්නවා මිසක් 100 100ක් උත්තරේ නැහැ. ලිඛිත ප්‍රශ්නයක් තියෙනවා. අනාගතය ගැන සිතීම සැලසුම් කිරීම භාවනා නොකරන අවස්ථාවන්හි ගියනොන් අපට ක්ෂණ සම්පත්තිය නැති කර ගැනීමට ගැනීමක්ද යනවා කරුණාවෙන් පහදා දෙනෙමින් ඉල්ලමි. මේ හරි වැදගත් මේ ප්‍රශ්නේ මොකද අපි හිතනවා ගියන් වශයෙන් ගියෝ හිතනවා අපේ මේ සැලසුම් කිරීම හිතීම ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් විශේෂයෙන්ම නායකත්වයක් දෙනකොට සීමිත සම්පත් ඇතුව බලාපොරොත්තු ඉල්ලනකොට හිතීම හා සැලසුම් කිරීම අපේ අතින් අනිවාර්ය කළ යුත්තක් කියලා. නමුත් ඒකට ප්‍රධාන හේතුව මේ පටිච්චසමුප්පාදේ දන්නේ නැතිකම අපි සැලසුම් කරත් නැතත් වෙන්ටෙන් දෙන්නේ වෙනවා. ඒක තේරුම් ගන්න අපි භාවනාත් කරලා සාමාන්‍ය මුල් හරියදිත් නෙවෙයි. උගා කිහිලට ගියාට පස්සේ තමයි තේරුම් අරගන්නේ යම් කිසි කෙනෙක් අස් ඉති අස්මින් සති ඉදං අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉතං නොහෝති මේ ඇතිකල්ලි මේ වන්නේ මේතකල්ලි මේ නොවන්නේ කියන එකට හිතවිල්ල හෝ චේතනාව තවත් කර්මයක් විතරයි. එනිසා අපි හිතන්න හිතන්න නුපුරුදු මනසකින් නොදියුණු මනසකින් තවත් වෙන්නේ පෑදීතිය පොරදී කරගන්න එක තමයි. නමුත් මුලදී කිසිම කෙනෙකුට භාවනාවකට යන්නවත් බෑ සැලසුම් කරන්න නැතුව. බුද්ධ ධර්මයට එන්නත් බෑ සැලසුම් කරන්න නැතුව. ඒක අවශ්‍යයි. නමුත් අන්තිමට වෙන්නේ මොකද මේ සැලසුම් ඒකට බුදුජානක සඳහන් කරලා තියෙන්නේ යේ ලෝකයේ උපේ උපාදාන අදිඨාන අබිනිවේෂානුසය තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ. අදිඨාන පරමාර්ථ මේවා සේරම අතාරින්න නිවන ලැබෙන්නේ ගිය දවසේ තමයි. මුලින් නිවන ලබන්න අදිෂ්ඨාන කරනවා. කරලිලා අන්තිමට ඒ අදිෂ්ඨාන ගිය දවසේ තමයි නිවන ලැබෙන්නේ. මේ කතා කරන්නේ වත් නෙමෙයි. මේ කතා කරන්නේ අපේ භෞතික සම්පත්තිය සඳහා, උපදී සම්පත්තිය සඳහා. ඒ නිසා අපි කර්මේ සාකම්පලේ දන්නේ නැත්තම් එහෙම නැත්තම් හේතුඵල සම්පatti ඉදප්පච්චේතාවේ අදාළ හේතු ඇති කල්ලි අදාළ ඵලයේ තියෙනක දන්නේ නැත්නම් අපිට අපේ කල්පනාවේ ස්මාර්ට් වෙලා අපිට මේක වෙන කම්බිනේෂන් එකකට යන්න පුළුවන් කියලා ඒකට ඒ බුරුම සංජ කියන්නේ අවස්ථාවාදී කියලා. Tamante ඒක සුදුසු ගන්න නැතුව ඒකක් අපේක්ෂා කරලා සැලසුම් උපක්‍රම මාර්ගේ යන්න පුළුවන් කියලා හිතනවනම් ඒක අවස්ථාවාදී. ඒ පුද්ගලයාට අර වගේ දෙකක් ගෙවන්න වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි ඒ අර ටාઓයිසම් කියන ඒ ලාවුත්සු කියනවා අපි යම් කිසි කෙනෙක් මම වැරද්දක් කරලා තියෙනවා එයා කරපු වැරද්දට එයා ගලව්වා මට දඩුවක් දාලා අපි දඩයක් වන්දියක් ගන්නවයි කියලා කියමු. ඒ වගේ වැඩේදී කර්මානුරූපව වෙන්න දෙන්නේ නැතුව නඩුවක් යන තරම් කුලප්පුව තියෙන ඉවසන් නැති නිසායි. නඩු කිව්ව නැතත් ඕක වෙනවා ධර්මානුරූපව කර්මානුරූපව. උඹ නඩුකාරයෙක් ළඟට යනවයි කියලා කියන්නේ මෙයාට උණු උණුවේ දඩුවම් කරන්න ඕනකම. ඒකේ මෙන්න මොකද අලුතෙන් කර්මයක් ඇති වෙනවා ඊට පස්සේ වෙනම චක්‍රයක් කරකවන්න පටන් ගන්නවා ඒ නිසා අපිට වයසට යනකොට යනකොට නැත්තම් භාවනා විශේෂ තලසුණකට පේනවා ඔය සැලසුම් කරන එක ඇබ්බැහියට අපි කෙරුවට සිද්ධ වෙන්නේ කවම කවදාකවත් සැලසුම් කරපෙක නෙවෙයි ඒක නම් පොළොවේ යත ගහලා ගියතයි දැන් ඔබට හොඳම නිදර්ශනය තමයි දැන් වෝල් ස්ට්‍රීට් එකට මොකද වෙලා තියෙන්නේ කියන්නේ ආ බැංකු කඩාන වැටෙන්න ගියාම රත්තරන් මුලකාරයෝ ඉන්නේ එකෙකුට ඔක්කත් තාම කියන්න බෑ කියනෝනේ යකඩ ගණන් බැසෙනකොටද කියලා කියන්නේ පුළුවන් කියන්නේ. මේ ඔක්කොම ශ්‍රී ලංකාවේ යකඩ ගණන් බැස පෙට්‍රල් බැස. එකම ෆෝමියුලා එකටත් අහු වෙන්නේ නැතිලු. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මිනිහකෝ මෙච්චර ආර්ථික කඩාන වැටෙද්දි බැංකුවල පඩිය තුන්ගුණක මෙඩිකල්. ඒකල්ල හාවර්ඩ් යුනිවර්සිටි ප්‍රොෆෙසර්ස්ලා කෝටි 72ක් අරන් තිනවා එක පේපර් එකක් දෙන්න ගවර්න්මන්ට් එකට ඒක කියලා තිනවා වැටෙන්නේ නැහැ කියලා. ආර්ථිකය වැටෙන්නේ. ඌ හොඳටම දන්න වැටෙනවායි කියලා. බැංකුවෙන් ඌට විතරක් මෙච්චරක් කෝටි ගාණක් දීලා තිනවා. පේපර් එක ලියලා අස්සම් කරලා තිනවා රටේ මහ ඌරා. වැටෙන්නේ නැහැ. දැන් අහනවා ඌ ගෙන්නලා උඹ මේකට මෙච්චර ගාණක් ගත්තා නේද? වැටුණා නේද? දැන් මොකද කියන්නේ කියලා. ඉතින් ඌ මොන කවුරු බැන්නත් ඌ නම් කෝටි 72 ඌගේ දාක්කුවේ. ඔන්න ওই සැලසුම් වල තියෙන දැන් අපි ඉන්න යුගයේ මම ගියා ඔය මේ NASA එකට රොකට් අරිනකට මම දන්න හොඳටම දන්න කෙනෙක් හම්බෙලා නිකන් පොඩි කාරණාවක් දැනගන්න කිව්වෙ ටුවර් එකක් දුන්න කරා. ඉතින් එයා කියනවා කියන්න එපා ස්වාමීන් වහන්සේ මේක වෙන වැඩ තනි සුදු අලියෙක් යන්නේ කිසිම ලාභයක් නැහැ. අපේ මේ ගංගාරු ලෝකෙට යවන්න සැලසුම් කරපු ඔක්කොටම සම්පූර්ණ අලුත් කම්පියුටර් සෙට් එකක් ගෙන්න ගත්තලු UK වලින්. ගෙන්න වැඩ කරලා පුවාම අඟහරු ලෝකෙ මේ හිටියේදී රොකට් එක කරනලු හූස් ගාලා අනිත් පැත්තට. හදනවලු හදන යන්ත්‍ර බලනකොට කම්පියුටර්ස් වැඩ කරන්නේ හැතැම් වලින්ලු ෆීඩ් කරන්නේ කිලෝමීටර්ස්. රොකට් එක මෙහෙයද්දි ඉතින් කියා ගන්නත් ඉතින් නැතුළු වෙච්ච වැඩේ කම්පියුටර්ස් හදලා තියෙන්නේ මෙට්‍රික් සිස්ටම් එක මේ ඉම්පීරියල් සිස්ටම් එකට මේ කට්ටිය ඇමරිකාව ඩේටා ෆීඩ් කරන්නේ මෙට්‍රික් සිස්ටම්. ඒසයි සැලසුම් කරන එක හරි ලස්සන ජෝක්ස් එන්නේ. හැබැයි සැලසුම් කරන්නේ නැතුව ඉන්න බැරි බව විතරයි මතක තියාගන්න. ඉතින් අපි කොහොමද කුඩු ගහන මෙයාට කුඩු ගහන්න නැතුව ඉන්න බෑ කියලා බණින්. සුරාවට බැහැවිච්ච මිනිහට මිනිහ බැහැහියේ ඉන්න මිනිහ ඇත්තටම දන්නවා අයින් වෙන්න ඕන අයින් වෙන්න බෑ. අපේ කල්පනාවල්, අපේ සැලසුම්, අපේ චේතනා සියරම තැබ්බැහිය. නිසා අපිට කොයි වෙලාවක හරි භාවනා කරනකොට ඔය ආයාසයෙන් හුස්ම ගන්න එපා ස්වභාවයෙන් හුස්මට එන්න දෙන්න කියලා කියන්නේ මොකද්ද අඩු ගානේ හුස්මට යන්න අරපන් මේ කල්පනා නොකර ඒකවත් බෑ. ඒ අර කසපහමතුරු ඒ භාවනා කරන්න ගියාම කියනවා භාවනා මේ වගේ සහලාවක් ඉඳගෙන ඉන්නකොට දැන් හරි දැන් උපදෙස් දුන්නනේ. දැන් මම යනවා වැඩකට මේ කට්ටිය නයි වගේ පිඹින්දෙන් පටන් ගන්න එපා කියලා. ඒකල වෙලා හුස්ම දැනගන්න කියලා අදිනකොට අර කොණ්ඩ මොස්තර දාපු කට්ටියගේ බන් එක ගලවලා ඉනවල පිටිපස්සේ කරනයි නායක. ඇයි මේ තේරෙන්නේ නැතුව? අනේ මේ භාවනා නොකරන කාලේ ගාණක් නැහැ හොඳට හුස්ම ගන්න. භාවනා කරන්න ගියාට පස්සේ හුස් හුස් කාපුවාම මේ මිනිස්සයා කියන සතා එයා හිතන්නේ මම තමයි මේ ලෝකේ කරවන්නේ. මම කෙරුමා මගේ සැලසුම් වල තමයි මේක වෙන්නේ කියලා. මොකක්වත්ම වෙන්නේ නැහැ. මොනවත්ම වෙන්නේ නැහැ. ඒක තේරුම් ගත්ත දවස් තමයි නිවන් දකින්නේ. එදාට අපි සියල්ල සබහා ධර්මයට දීලා ඒකට හැඩ ගැහෙන්න හදන දවසේ නිවන් දකිනවා. නිවනට හෝ තටමන තාක්කල් විශේෂ සමීකරණයක් තියෙනවා මට මේක අහුවෙලා නැහැ මම මේක හම්බෙන්නකම් කල්පනා කරන්න ඕනේ කියලා දඟලතාවක් කවදාකවත් වගතුවක්වත් හොඳක්වත් සිද්ධ වෙන්නේ මේ වෙන දෙයට වෙන්න ඇරලා ඉතින් ඒක අපිට පේනවා හරි අමාරුයි කියලා දැන් ඒ මොකද අපේ හිතේ කන්ඩිෂන් එක නමුත් මේ භාවනා කරන කට්ටියයි නියුරෝ සයන්ටිස්ට්ලා කියන අවුරුදු 6ක් වෙනකන් අපි හිටියේ ඔතන තමයි පොඩි ළමා කාලේ අවුරුදු 6ක් වෙනකන් කිසිම සැලසුමක් අපි ළඟ නැහැ අම්මට ඕන නම් ලැජ්ජයි නම් අම්මා අපේ විලි වහපන් අපිට ප්‍රශ්නයක් නැහැ මගේ ඔළුවේ උකුණෙක් ඉන්නවනම් අම්මා ගැන ගෙලා පිපිනවලු. ඒකට අම්මා යකුණෝ බලන්නේ. පොඩි එකා දන්නේ මේ උකුණෙක් ඉන්නයි කියලා. පොඩි එකා දන්නේ බඩගිනි කියලා ඌ අඬනවා. ඒකට අම්මයි කියන්නේ ඔයා අඬන්නේ බඩගින්නට, ඔයා අඬන්නේ උස්නෙට, ඔයා අඬන්නේ උකුණෙකුට කියලා අම්මයි කියන්නේ පොඩි එකා දන්නේ. ඊමණ දිවට අම්මා අර ඔක්කොම කළා පොඩි එකට ආදරය කරලා කියනවා නේ මගේ රත්තරන් පුතා ඔබ නිසා තමයි මට සැප ලැබුණේ කියලා මොකද අර මොනවක් කියන්නේ නැති ඉඳා. භාවනා කරපුවා ටක් ගාලා යන්නේ ඔතෙන්. භාවනා හොඳම වෙලාවේ අපේ හිත සම්පූර්ණ ලදරු මනසකට යනවා. සියල්ලම පිළිගන්න ලෑස්ති. ඒක හරියට කියන්නේ ඇල්ලතර වගේ වෙනවා. ඇල්ලතර දාන භාජනේ හැඩේ ගන්නවනේ. මොන භාජනේ දැම්මත් හැඩේ ගන්නවා. ඒකේ මතු පිට හැමදම ලෙවල් අඩියටම යනවා. භාවනා මනසත් නිකන් ඇල්ලතර වගේ කිසිම දවසක හැඩයක් පෙන්වන්න යන්නේ ගත්ත භාජනේ හැඩේ ගන්න. ඒ නිසා ඒකට ප්‍රධානම මම හිතන ධර්ම දේශනාදී අපිට ගොඩාක් මේ කතා කරන්න වෙනවා මේ සැලසුම් කිරීම හිතීම මේ පහුගියකේම කරපු රිට්‍රීට් වලදී මේක මතක් කරලා දෙන්න සිද්ධ වුණා. මේක විශේෂයෙන්ම වැදගත් වෙනවා ජීවිතයේ අධ්‍යාපන ක්‍රමයකට ආර්ථික ක්‍රමයකට සකස් කරන සාමාන්‍ය පුරවැසියෙකුට වැඩිය දියුණු වෙච්ච කෙනාට මේක පිළිබඳව එයාට රිදෙන්නේ නැති වෙන්න මේක කියලා දෙන්න වෙනවා. ආනාපාන සති සූත්‍රයේ ඇයි සරුවචනාංශයේ මේ සංස්කාර જાති තුනකට කඩලා කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර වශයෙන් චේතන අයින් කරන්න කියලා තියෙනවා. සංස්කාර කියලා කියන්නේ චේතනාවට. එක එක එක එක එක අයින් කරන අයින් කරන යන අස්සන්ද කියලා දෙන හැබැයි ඇඟට තේරෙන්නෙත් නැහැ මේ කොහෙද අරගෙන යන්නේ කියලා. අන්තිමට ගෙනිච්චා පස්සේ කිසිම චේතනාවක් නැතුව වෙන දේ වෙන්දරියට පස්සේ කිසිම අකුසලයක් වෙන්නේ නැහැ. අකුසල් සියල්ලම සිද්ධ වෙන්නේ චේතනා කරලා කරනවා. ඉතින් අපි බලමු මේ ටික මම හිතනවා අපි මේ ධර්ම සාකච්ඡාවලට වැඩි ධර්ම දේශනාවලදී මේ ටික කතා කරන්න සිද්ධ වෙනවා. භාවනා කරනකොට හිත එක තැනක තබා ගන්න අපහසුයි. ඉතින් මේක ඔය මම නිල්ලඹ යනවා ඒ කාලේ නිල්ලඹ හිටිය අපේ ගොඩින් මාත්‍යා. එයා කියන්නේ මේ භාවනා හම්බෙන පළවෙනි ප්‍රතිඵල තමයි මේක හිත අනාත්මයි කියලා තේරෙනවා දැන්. පාලනය කරන්න බෑ. අපි හිතන්නේ මේක භාවනා කරන්න එනකන් හිටු කියන තැන නැතර කරන්න කියලා හිතන්නේ ඒ කියන්නේ අපි දරුවොත් හදන්න හදන්නේ මම හිටු කියන තැන හිටින් දරුවෝ හදලා තියෙනවා කියලා. අන්තිමට හිටු එනවා ඉඳගෙන ඇවිල්ලා හුස්මට හිත තියපන් කියපු දවසේ ඔක්කොම බක්කොල. එක්කෙකුට කරන්නේ. ඒක තියෙනවා හිතත් ඔච්චරයි. තව පොඩ්ඩක් කල්පනා කරන වචන වලත් ඔච්චරයි. ක්‍රියාවත් ඔච්චරයි. ක්‍රියාවෙත් ඔය අන්තභාගය හැරිලා පැත්තක් පන්නේ නැති වෙන්න ඕනේ නැහැ. එතකොට තේින කොහොමඩක්වත් වම තිනුවට දකුණ යන්නේ කියලා. වයසට යනකොට කොහොමඩක් ඒවා තමයි. උතුරු බලනකොට දකුණ පේන්නේ. වම තියෙනකොට දකුණ වදින්නේ ඉස්දාර දෙනවා කයෙත් කරන්නේ මේ නමුත් ප්‍රශ්න වෙලා තින්නේ එතකොට කෙලි කියලා ගන්න වෙලාවක් නැහැ භාවනා කරගන්න වෙලාවක් නැහැ ඉතින් අර හොඳට පාලනය කරන්න පුළුවන් කියන වෙලාවේදී කය පාලනය කරන්න පුළුවන් හිත පාලනය කරන්න පුළුවන් වෙලාවේදී භාවනා කරගත්තොත් නම් ඉතින් ගොඩාක් කල් ගිහිල්ලා අර අබ්බැග්ගේ වෙනකොට තේරුම් ගන්න. නමුත් බුදුරජාණන්සේ මේක බුදුරජාණන්සේ ඉස්සර වෙලා අනිත්‍ය දුක්ඛ කියන දෙකම ඒ ඒ ආධ්‍යාත්මිකව අවබෝධ කරලා තිබුණා කාටවත් බැරිම අනාත්ම කතාව අවබෝධ කරගන්න. නිසා ඒගොල්ලෝ කිව්වා ආත්මයේ තියෙන ਸਰබලදාරි දෙවියන් වහන්සේ අතේ පරමාත්මය අතේ. උඹලඟ තියෙන ජීවාත්මය ඒ නිසා ජීවාත්මය කීකරු කරපන්. ඒකට පරමාත්මය හේතු වෙච්චම ඔක්කොම හරි කියලා. දැන් කිසිසේත්ම මොන විදිහකට පර්සනිෆයි කරන්න බෑ ආත්මයක් නෑ. දුවට භාවනා කරලා බලන්න අපේ හිත අපිට ඕන විදිහට නෑ. අපේ වචනේ අපිට ඕන විදිහට නෑ. අපේ කය අපිට ඕන විදිහට නෑ. ඉතින් ඒකෙදි ලැජ්ජ වෙන එක තමයි පුතත් ජනගේ හැටි. මේ හිත මට ඕන විදිහට නෑ කියලා කනගාටු වෙන්නේ ලැජ්ජාවටපත් වෙන දුකක් හදාගන්න ෆ්‍රස්ට්‍රේෂන් ටෙන්ෂන් එක ගන්න මිනිහට පුරුත්යනේ කියලා කියනවා. නේ හිත කියන එක පාලනය කරගන්න බෑ කියන එක ඒකට වැරදි වැඩ පාලනය කරගන්න බැරි තත්ත්වෙ ඉඳදී නොසැලෙන මනසක් තියාගන්නකොට සෝවාන් සකදාගාමි උසස් මනසක් ඕනේ තේරුම් ගන්න මෙහෙම එකක් නෑ මෙහෙම එකක් අපිම අවාගෙන හිටියද මෙහෙම හිතක් කියලා එකක් තියෙනයි කියලා ඒකේ තියෙන මේ කෙලස් ටිකක් විතරයි ඉතින් අපි මේ වචනේ අපිට හසුරවන්න පුළුවන් කියලා දැන් ඔය මේ ලස්සන දේශනයක් පවත්තන්න ඇඩ්වර්ටයිස් කරන්න අපි උගන්වනවානේ. ඒ කොච්චර જાති කරත් මේ ළඟදී වෙනමම ක්ලිප් එකක් හදලා තියෙනවා. ප්‍රධාන දේශපාලනඥයන් ඒ වගේම නිවුස් කියවන කට්ටිය අමු පච කියනකොට ඇස් නලියන හැටි. shape shifting කියලා කියන්නේ. වෙනම ක්ලිප් එකක් හදලා තියෙනවා මෙහෙම කැමරාව දිහා බලාගෙන පච කියනකොට මෙයා ටක් ගාලා පැත්තක බලලා ආයෙ බලනවා. අර බොරුව කියනකොට ඇහෙන් පැංගිරි විසිනවා. තන්නේ කර බොරුව කියන්නේ වෙච්ච දේ වෙන එක. ඒ බොරුව කියනට ඒ මනසට ඒ සත්‍යයට මුණ දෙන්න බෑ. ඒ තරමටම අපේ වචනේ පුරුදු කරලා කිව්වට හිත යත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඒක ක්‍රියාවලදී අපිට මේ කායට මෙහෙම කියලා මෙහෙම හිටපන් කිව්වට භාවනාව හරියට මොකද වෙන්නේ මේක වැක්කිරිලා අර නිකන් මොනවද කුටි ගහකුවක් වගේ භාවනා හරියට යනකොට මේ කය මොකද්ද විරූපයක් වෙනවා. මෙහෙම ඉන්නවනම් හොඳටම හිතාගන්න පචේ කියලා. මෙහෙම කරගෙන භාවනාවට ඉන්නවනම් තන්නි කර බොරුව. තනි කරම අවාපෑම. ඔය දේශපාලනඥයෝ භාවනා කරන ෆොටෝ දැකලා තියෙන පුදුසන්න පත්තර. හරියට ඉද්ද ගැහුවාගේ සමතුලිතව සමමිතිකව මෙහෙම කරගෙන ඉන්න ඌ අර කැමරාවට පෝස් කරන එක විතරයි කරන්නේ. කිසිම මානසිකාරයක් නැහැ කිසිම මානසිකාරයේ ස්වභාවිකයක් නැහැ. ස්වභාවිකය යන්න ගිය ගමන් ලකුණ තමයි ඇඟ මලමිණියක් වාගේ එයාගේද විස්්‍රාම වෙන්න ගන්නවා. ඒ විස්්‍රාමයේ පිළිතර බannකොට පේනවා මේ මිනිස්සයා මෙතන දැන් නැහැ. කය තියෙනවා. මංසගේ හිත ඇබ්සෝබ් වෙලා කොහරි ගිහිල්ලා එතකොට බලන බලමටත් පේන. ඒ නිසා මේ තුනේම නැහැ. ඒ නිසා මේක කිසිසේත් පශ්චාත්තාප වෙන්න කාරණාවක් නෙවෙයි. කවදා හරි අපි හිතකට භාවනා අරමුණක් වගේ දෙයක් දීලා මේක හිතපන් කිව්වොත් විතරයි යගේ තියෙන වල් ගති, කෝඩු ගති, කුළු ගති පේන්නේ. නැත්නම් අපිට වෙන්නේ කියන දේ අහනවා. වැඩට දාපු ගමන් පේනවා කිසිම කෙනෙකුට මේකෙන් බේරෙන්න බෑ. පළවෙනියම තේරුම් ගන්න වෙනවා අපි මේ තේරුම් ගන්න හදන්නේ අමාරු අනාත්ම ලක්ෂණේ අනාත්ම ලක්ෂණ තේරුම් ගන්නේ ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒක විස්තර වශයෙන් කියනවා මේ ගේ ඇතුලේ නේවාසිකෙක් නැහැ. විදායකෙක් නැහැ. කාරකෙක් නැහැ. අන්තිමට බannකොට ඒ භාවනා කරනකොට ඒනේ හිත කයේ වැඩ පිළිවෙල බannකොට තේරෙනවා මේ දවස ගත කරනවා කියන මේ නාඩගමේ මේ තේමාව එනතන න්‍යාය පත්‍රේ කාගේ එකක්ද ක්‍රියාත්මක කරන්නේ. හොඳට ඕල බැලුවොත් තමන්ගේ එක නෙමෙයි තමන්ගේ කියන තියෙන භාවනා මානසිකාරයේ සක්මනා සතිය පවත්වන්න ඕනකම තියෙනවා මේ පරියන්කේ සක්මනේ ඉන්නම බෑ. එයා වෙන මොකක්ද කරනවා. ඒ කරන දේ තමන්ගේ අභිවෘද්ධියට නෙවෙයි යන්නේ. තන්නේ කර මාරපාක්ෂිකයි. තන්නේ කර කෙලස් දිගේ යන්නේ. ඉතින් අපි කරන්නේ ඒක වැරදි කරලා කෙරුවට පස්සේ ඒක සාධාරණීකරණය කරන නෑ නෑ මම මේක කරයි කියලා. කෙරුණා නෑ කරනවා නෑ කෙරෙනවා. ඒක දැක්කට ලැජ්ජ වෙන්න දෙයක් නෑ අපිට තේරුම් ගන්න තියෙන බුදුරජාණන්සේ ඒකයි සඳහන් කරේ මේක උඹට ආණ්ඩු මට්ටු කරන්න බෑ. උඹ හිතාන ඉන්නව පුළුවන් කියලා. ඒ නිසා ආනාපාන සති සූත්‍රයෙන් තම පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි උඹ හිතාන කරන ඔක්කොම නැතර කරපම පොඩි පොඩි පරිේශන මට්ටමට හිතලා කරන හිතේ නැතර කරපන්. හිතල කරන කතා නැතර කරපාන. හිතල කළ චේතනාපූර්වක කරන ක්‍රියා නැතර කළ පොඩ්ඩක් බලන් හිටපන් මොකද වෙන්නේ කියලා. අන්න එතකොට පේනවා අසංස්කාරික කාය සංඛාර අසංස්කාරික අසම්පජාන කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර වගේ කියනවා. ඒක කාගේ න්‍යායපත්‍යත යනවාද කියලා දන්නේ නැහැ. ඒක ගැන දන්න මනුස්සයෙක් කියනවා භාවනා කරන්නයි කියලා. දන්නේ නැති එක්කන හිතන්නේ නැහැ නෑ මේ කොහොම කරන්නේ මම දැනගෙන මේ tire ඉස්සරහ පැත්තේ තියෙන විතරයි නාටකම කියලා. ගොඩාක් පිටිපස්සේ තියෙනවා. නාටකෙම තියෙන පිටිපස්ස ඒක බටහිර මානසිකත්වයේ කියන යටිහිත කියලා. ඒගොල්ල කියනවා වයිස් කැලක් වතුර දාපුවාම කොහොමද තයි කැලෙන් 10න් එකයි මතුවේ. 10න් 9ක්ම යට තියෙන්නේ. යට තියෙන කැලේ නෑ කියලා හිතුවට උඩට උඩු කර තරපම ඇතන් දෙන යට තියෙන කැලේ තමයි උඹ යට තියෙන කැලේ වැඩ කරලා දන්නකම් උඩ පිළිබඳව කොච්චර අයිතිවාසිකම් කතා කරත් උඹට මේ සංසිද්ධිය පිළිබඳ දැනුමක් නැහැ. ඒ නිසා යට වතුර යට තියෙන 10න් 9 නැත්තම් අපේ තියෙන යටිහිත මතුවෙන්න නම් අපි හිතා බලා කරන චේතනාපූර්වක අදිෂ්ඨානපූර්වක ප්‍රාර්ථනා සහිතව කරන සියල්ලම ශික්ෂාවක නාමයෙන් නැතර කරන්නේ. නැතර කරගන්න මොකද වෙන්නේ කියලා. නිදාට තේරෙන පටන් අර ගන්නවා මේ මමයා කියන එක නැති වුණත් ගේම යනවා. මොන්නම වෙනසක්වත් නැතුව මේ ගේම යනවා. කව ඒකට කාගේ න්‍යායපත්‍යද වැඩ කරන්නේ. ඒ ඒක යන්නේ කාගේ අභිවෘද්ධියටද? ඒ වැඩ කරන්නේ කාගේ මැප් එකටද බැලුවොත් මාර පාක්ෂිකයි. ඒක දැනගන්න එක පවක් නෙමෙයි. ඒක දැනගැනීමෙන් තමයි අපි තේරුම් අරගන්නේ මේ මනුස්ස ලෝකේ ඉන්නකම් අපිට මාර්ගපාක්ෂික වෙන වැර වෙන මොනවක්වත් කරන්න දෙයක් නැහැ. හැබැයි අපිට මායාවේ මැප් එක බලා ගන්න පුළුවන්. ඌ කරන මේ රහස් වැඩපිළිවෙලේ සිටියම අපිට බලත හැකි සමීකරණේ බලත හැකි බැලුවොත් නම් ආය කවදාකවත් මේකට අයිතිවාසිකම් කියන්නේ. ඉතින් අමාරුයි මොකද අපේ අධ්‍යාපනයේ සහ අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ මේකට අයිතිවාසිකම් කියන්නේ. අන්න ඒ කටයුතු ඔක්කොම හිමීට මිට මේ ලුණු ගෙඩියක පොතු අරිනා වගේ සර්පෙක් හැවාරිනා වගේ ගැලවිලා ගැලවිලා යනකොට තේරුම් පටන් අරගන්නවා මේක යන්නේ න්‍යාය ධර්ම හතරක් විතරයි කම්ම නියාම චිත්ත නියාම බීජ නියාම උතු නියාම ඔය නිහාට මම ඉන්නවා කියලා හිතනවා නම් ඒකට තමයි තකතිරුකම කියලා කියන්නේ ඒ තමයි මම කියලා කියන්නේ භාවනා කරනකොට න්‍යාය ධර්මයට අනුව ගැටුමක් ඇති කරන්නේ නැතුව යන්න පුළුවන් වුණොත් ඒ මනසට මානසික ආතතියක් මොනම දාලින්වත් එන්නේ අසහනයක් කියන එක කොහොමඩක්වත් වෙන්න බෑ. මොකද සිදු වෙන්න ඕන දේ වෙන්නේ. ඒකට මේ සාධාරණීකරණය කරන්න හරි හරි වැරදි කරන්න මට අයිතිවාසිකමක් නැහැ. ඊගා චිත්තක්ෂණයට වෙන දෙයක් ලෑස්ති වෙන එකයි. අවසරයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව ඒක චේතනා පූර්වක භාවනාවනේ. එතකොට දැන් අපිට පටන් ගත්තන් පස්සේ භාවනාව මේ වෙන සිතුවිල්ලක් ටිකක් ගන්න පුළුවන්. එතකොට එතන චේතනාව කොහොමද අල්ලන්නේ කියලා දැන් ආයි තරමුණට ගිහින් ඒක එතකොට එහෙම කොහොමද එතන චේතනාව වෙන්නේ මැදදී සක්මනේ? මම ප්‍රශ්නේ නැවත පුනරුච්චාරණය කරන්නම් තේරුම් ගන්න. චේතනාපූර්වක භාවනා චේතනා නැති භාවනා කියන එක අපිට යම් කිසි ප්‍රමාණයක් කරන්න පුළුවන් කියලා හිතුව ඉඳගෙන. ඉඳගෙන ඉන්නවා කය නඩත්තු කරන්න චේතනා කරන්න බලන්න. මේ සක්මනේ චේතනා තියෙනවා. වම දකුණ කියලා. දැන් මේ චේතනාව කරන යනකොට අපිට අහු වෙනවා කියතෝ වම තියෙනකොට වම අහු වෙනවා දකුණ තියෙන දකුණ අහු වෙනවා. කොහොම කරගෙන කරන යනකොට ඕන අපිට තේිනවා හිතවිලක් එනවා දැන් එතකොට වැඩ දෙකක්. හිතලා යොමු කරලා මනස්කාරය යොදවලා චේත මේ විතක්කේ යොදවලා කරන වම දකුණ තියෙනවා. ඒ හිතටම මේ කරන අතර තේරෙනවා දැන් කොහෙද යන හිතවිලි වගේක් ගලන. දැන් ආවට පස්සේ ප්‍රශ්න කරු අහනවා මේ හිතවිලි අයින් කරගන්න එක කොහොමද කරන්න කියන එක වගේ එකක් අහනවා. ඒක දැන් සිතුවිල්ල තියෙද්දිම දැන් ඔය තරමුණ කරේ නැතත් ඒක ඔහේ යනවනේ කකුල දැන් ඇවිදින එක අපිට පේන්නේ නැහැ සිතුවිල්ලක් වැඩ කරනවා කියලාවත් නේද සමහර වෙලාවට ගිහින් ඉවරයි දන්නේ එතකොට ඒ වගේ හරි ඒකට මොකද්ද ප්‍රශ්නේ එතකොට ඒ සිතුවිල්ල කොහමද ඒ දෙකම වැඩ කරනවද යාසෙන් දැන් ඒ කියන්නේ අර අඩිය තියෙන එකත් එතන වැඩ කරනවද ඒක ඒ සිතුවිල්ල දැන් පළවෙනි දින එකෙන්ද යන්නේ මෙතන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ අපිට මේක පිරිසුදු කර ගන්න ඕනකම තියෙනවා අපි චේතනා කරලා කයට කියලා තියෙනවා වම දකුණ කරගෙන යන්න. ඉතින් ඒක කරගෙන යන ගමන් සමහරලාට මම කියනවා ඉතාමත්ම දක්ෂ යෝගාවචර පෙන්න මේ වම දකුණ තියෙද්දිම හිතවිලි ගලනවා. ඒක සාමාන්‍ය යෝගාවචරට අහු වෙන යෝගාවචර අහු වෙන හිතවිල්ලත් එක්ක කඩලා යනවා වම දකුණ නැතුව යනවා. නමුත් තාම දක්ෂ යෝගාවචර තේරෙනවා මේ වම දකුණ කරගෙන යනකොට පිටිපස්සේ ශබ්ද වගේක් ඇහෙනවා ප්‍රශ්නයක් නැහැ මට වම දකුණ යන්න පුළුවන්. මේ තිරේ හිතවිලි වගේක් කරනවා මට යන්න පුළුවන්. අනම් මෙතන අතර මෙතන වේදනාවක් කරනවා යන්න පුළුවන් කියලා. එතකොට ප්‍රශ්නයක් වෙනවා මේ මේ මේ චේතනා ධර්මය අනුව බලනකොට මේකේ හිතේ චේතනා දෙකක් තියෙනවා. ඒකට දීලා තියෙන උත්තරය තමයි අසම්පජඤ්ඤ කාය සංස්කාර, අසම්පජඤ්ඤ වචී සංස්කාර, අසම්පජඤ්ඤ මනෝ සංස්කාර කියලා. අර කායයට වම දකුණ වශයෙන් කරගෙන යන එකට සතිය තොරඳ දොරලා තියෙන තියෙන වම තියෙන තියෙන දකුණ පුරුදු කරගෙන මේකේ හිත පොඩක් ස්පාස් වෙන ගතියක් එනවනේ. හුරු වෙන ගතියක්, විස්්‍රාම වෙන ගතියක්, වැඩේ Tamanට හුදේකලා වෙලා කරන්න පුළුවන් ගතියක්. අන්නේ එන හිතේ ඉඩපාඩුව එනකොටම අසම්පජානව ඒ පුරුද්දට මුඛාකර හිතවිල්ලක් එන්න පටන් ගන්නවා. ඒ ශබ්ද වගේක් ඇහෙන්න පටන් ගන්නවා. ඇත්ත වශයෙන් ඒකෙන් අදහස් කරන්නේ මේ වැඩේ ලස්සනට ගොනු වෙලා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන ඕන්න හිතවිල්ලක් ඇවිල්ලා යන්න ගියාම දැන් හිත කඩප්පුලි ගමට එයා තමයි හිතවිල්ලට යන මේ කතාව. දැන් නැති වුණොත් තමන්න තේරෙන්න පටන් ගන්නවා මේ හිතලා කරන වැඩ මෙහෙම තියෙද්දි කෙරෙන වැඩ රාශියක් මේ ශරීරේ මුල් කරගෙන කෙරෙනවා. ඒක එකක්වත් කර්ම නෙවෙයි. ඒව ගැන කරදර වෙන්න ගියොත් නීවරණයක් වෙනවා. උඹට තියෙන්නේ ඒක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මය නෙවෙයි කියලා එකට නොසලී යන්න පුළුවන් නම් මම කියන්නේ හිතවිලි කාපට්ටයක් උඩ ඇවිදින්න. හිතවිලි යන පැදුරක් උඩ ඇවිදින්න වගේ ඇවිදින්න පුළුවන්. ඒකට හිතවිල්ල යට ගිහිල්ලා තමන් කරන චේතනාපූර්වක වැඩේ වෙලා තියෙනවා. ඒ හිතවිල්ලක් ආවයි කියලා පශ්චාත්තාවයක් හෝ ආඩම්බරයක් මොකක්වත් නැහැ. අයිසෙක් නිව්ටන්ට මොකද උනේ? ඉඳගෙන ඉන්නකොට ඩෝන් ගාලා ඔලු ගෙඩියක් වැටෙනවා එක. වැටෙන ගමන් හිතවිල්ල කවුගේ කැල්ලුවා. ඌ ඊට පස්සේ තියරි එකක් හදාන්නේ මානවයා අවුරුදු 200ක් පිටට පොට්ට පිටක් කරා. එතනින් ගියාම මේ කතෝලික ආගමේ මේ කවුද යේසුස් වහන්සේගේ තාත්තා වඩා. ඌ රෑ හීනෙන් දැක්කා. ගෑණි ගැප් ගන්නවා මේ මේ ලිංගික ක්‍රියාවලියකින් තොරව බය වෙන්න එපා. ගෑණි පිට ගිහිල්ලා නැහැ. මිනිහා මේක ඇදහුවා. ඊට පස්සේ මේ ලොකු කතෝලික ආගමක් ආවේ. අර ආපු හීනෙන් ආපුද මිනිහා පිළිගත්ත මේ පුංචි දේ. ඔය මුළු විද්‍යාවෙම තියෙන අන්න වගේ පොඩි ගැස්මක පුත්‍රජානන්සේ කවදාකවත් ඒ වගේ මේ පොඩි දෙයක් කරන තීරිය හදන්න ගියේ නැහැ උන්වහන්සේ දන්නවා. ඔබ මේ දේ කරනකොට ගොඩාක් දේවල් ඔබට සිද්ධ වෙනවා. ඒක ඔක්කොම කොටස් තුනකට දැයි කායික වාචික මානසික. ඒ සම කරන දේ පිළිබඳව හොඳ සතිමත්ව හොඳ ශේෂ්ත්‍රය අල්ලගෙන හිටියොත් උඹට තියෙනවා උඹ කෙරුව දැනගත්තත් නැතත් මතක තියාගන්න. උඹේ මේ මම වෙමි කියන එක තුල නානා ප්‍රදේවල් සිද්ධ වෙනවා. පුතා දන්නේ නැහැ හඳ ඇති කාලයට වනාන්තරේ හරි වැඩ කෙරෙති බෝසත්තුරු බණ කතා කියද්දී වන දේවගණෝ ඒ වාලියති අපි වෙලා තියෙන වෘතජන වශයෙන් මේ තේරම මගේ කියා ගන්නවා මේ තේරම අල්ලගත්ත ගමන් අර එන හිතවිල්ල පාපේසිවිල්ලක් වුණොත් චික්කේ මෙච්චර බහනා කරනකට පාපේසිවිල්ලක් ආවයි කියලා අර තේරටම වරි කරනවා මුජෙන් තේගෙන ඔබ මේ වැඩේ හරිනම් අරක ඩිස්ක්ලේම් කරපන් disavow disown මේක වෙන්න පුළුවන් මේක මම නෙවෙයි කර්මෙන් කර්ම රැස්ෙන්නේ නැහැ නේ මොකද අචේතනික වල යන්නේ හැබැයි මේක හොඳට බලාගනින් භාවනා නොකරන මිනිසෙට මේක ආවනම් මොකද වෙන්නේ මිනිසා වොරි කරන්න හේතුවක් හොයාගන්න ඉතින් භාවනා කරනකොට සද්දයක් ඇහෙන ඉතියා කියනවා නේ මගේ භාවනා කැඩිලක් දන්නේ මේ වම දකුණු මැලදී සද්දය ආව දැම්මම මොකද කරන්නේ අර මිනිසා විශේෂයෙන්ම විචිකිච්ඡාවක් සැකයක් එන්ටර්ටේන් කරන්න පටන් ගන්නවා නැති නීවරණයක් දාගන්නවා මේ භාවනා කරනකොට එයා දන්න මේ වම දකුණ බලන. ඒතකොට ඔළුවේ මැස්සෙක් වැහැලා. ඒතකොට එතන වේදනාව දැනෙනවා. ඉතින් එයා දන්නවා දැන් මේ මේ යනකොට හරින මැස්සෙක් වහන්න බෑ. මැස්සෙක් ගහුණා දැනෙන්න බෑ. මේ දැනෙනවා එක්ක මැස්සට බයිනවා එහෙම නැත්නම් හිතනවා මේක මගේ පරණ කර්මයක් සීල ඉදුරුලා දන්නේ මැස්සෙක් වෙවි කියලා අර ඔක්කොම පැත්තක දීලා අරක හොරි කරනවා බුදුහාමි කියනවා ඔබට ගිය දවසක තේරෙයි මලමිණියක මැස්ස වෙලා හිටියට මලමිණිය කවදාකවත් මුණ පේනවා මට මලගෙදර ගිහිල්ලා එන්න අප්සෙට් මොකද අර කටේ මෙතන මැස්සෙක් වහලා මට හිතෙනවා ගිහිල්ලා පියන්න මට පේනවා මැරිච් එක හරි දන්නවනම් පියාගනි මෙතන මැස්සෙක් වහින්දද කරවණින් ඊටසේ නිල්ලඹ කියලා කාලයක් හිටියා ඒ දොස්තර මහත්තයා ගෙදර බල්ලෝ ගෙනත් දාලා පොලිසිය මැස්සු හැදිලා බුල්ලු ශාලාව පුරා මැස්සු මම භාවනා කරන දැදී එක කැලෝම ගිහලා ඒ කඩ ළඟට එන මොන්න જાතින්වත් ඉන්න බෑ පියන්නේ ඒ වගේ මේ මේ මැසෙක් පහලම නෙවෙයි ඒ වගේ දෙයක් කරපුවම අපිට කලබල වෙලා දඟලනකොට අපි අලුතෙන් කර්මපතය රැස් කරනවා. ඊට පස්සේ මේ වගේ දේවල් වෙනවා ඒක බුද්ධ ආධුත්වනන්ස දැකලා තියෙනවා හිතලා නිකිරුවට ගොඩාක් වැඩයක්. ඉතින් පිටේ ඉන්න බලාගෙන මිනිස්සෙක් හෝ Taman හෝ Taman පිළිබඳව හරියට නිවැරදි එකලාසයක් නැත්නම් Tamanම Tamanට දෙස් දී ගන්නවා. කරාද මගේ හිත කෙලසිලාද සතිය නැති වෙලාද භාවනා කැඩිලාද කියලා ඉතින් ඒකයි මම කියන්නේ ඒ මට්ටම තේරුම් ගන්නම් බහන උගා කිහිලට ගිය කෙනෙකුට තමයි මේක මේ අචේතනික සිදුවෙනදී මේක කාය කර්මයක් මේක වචී කර්මයක් මේක මනෝ කර්මයක් මම කරන්නේ මේකයි කියලා ඒව ලස්සනට කියන්න පුළුවන් වෙනවා නම් වදින්න වදිනවා කියලා මම කියන්නේ. ඒක ඒ විදිහට කියන්න පුළුවන් නම් කාටරි ස්වාමීන් වහන්සේම සක්මන් කරනකොට මට මේ වම් දකුණ තේරෙනවා. ඒකෝට මට තේරෙනවා හිතිලියෝගයක් යනවායි කියලා. හැබැයි මම නෙවෙයි. මං කියන්නේ නිවන් දැක්කයි කියලා. ඒව වෙන් කරලා දැනගන්න තමයි අපි මේ වැඩ සියලුවට බහා දෙවිලා නායුත් අයින් කළා වස්තුත් අයින් කළා ඉල බලන්නේ මේක මේ මම කියලා පොදිය පිටින් බදාගෙන හිටියන මේකේ බර ගාන එහෙම හිතාමතා කරන දේවල් නෙවෙයි අචේතනික සිදුවන දේවල් තියෙනවා ඒක උඹේ දෝෂයක්වත් සීලේ දෝෂයක්වත් ඒක නෙවෙයි උඹ පුළුවන් තරම් වඩ අයිතිවාසිකම් කරනතු අයින් යන් කියලා බුදුහාමුදුර අපිට යතුරු බාර දීලා තියෙනවා අයිතිවාසිකම් කිව්වොත් වහාම අපිට ලැබෙන්නේ ෆ්‍රස්ට්‍රේෂන් එක. ටෙන්ෂන් එක. ඒකම පර්ෆෙක්ෂන් එක දාලා. මේ ලෝකේ ඉන්න ගන්න නිවන් දැක්කත් මම එකක් කියන්නම් පර්ෆෙක්ට් නම් මේක නෑ. නිවන් දැකලා ආයෙ නොඑන්න යන්න පුළුවන් මේක හදලා තියලා යන්නත් බෑ ඉන්න ටිකේ හරියට හරියන්නේ නැහැ අඩු ගානේ කෙලස් වාසනාව ඉතුරු වෙනවා ඒ නිසා හරිම අවාසනාවන්ත වෙන්න ඕනේ සවාසනා සකල ක්ලේශ දුරු කරන්න අනිත් ඔක්කොම නිවන් දකින්නේ හරි අවාසනාවන්ත විදිහට මොකද වාසනාව තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඌට ඔය පොඩි පොඩි සංක්‍රී අයිටම්ස් ටිකක් තියෙනවා ගණන් ගන්න නැතුව ප්‍රධාන දේ බලන්නේ අනේකයි තියෙන්නේ. අපි නමුත් අපි වෙලා ඉඳාගත්ත කාලේ මේ පැය ගන්න ගියේ පොඩ්ඩක් වැඩි කර ගිහලා තියෙනවා. මොකද කියන්නේ මේ කාලසටහන ගන්න මේ පොඩි ආමරණී චෝදනාවක් තියෙනවා මේ ධර්ම සාකච්ඡාව තියෙන එක එම්ගුව මරණය දවල් තානේ පස්සට දාන්න මොකද ඒක නිින්ද යන පැය මේ වෙලාවේ භාවනා කරන්න හොඳ පැය කියලා. දොස් කියන්න බෑ මොකද අමරණත් මට මට මේක එවලා තිබුණා මාස ගානට ඉස්සෙල්ලා මම සාමාන්‍යයෙන් එදා උදේට එනකම් ඒවා බලන්නේ. ආ හොඳයි හොඳයි හොඳයි කියලා මම යනවා මොකද ඔය 2012 ඉඳන් 2013 ගැන හිතන්නවත් වෙලාවක් නෑ මට. ජනිත කටේ මං ඇවිල්ලා පහයක හැමෙම වෙනයි කරමු කියනකට ඕගොල්ලෝ තරහ වෙන්නේ නැති බවත් මං දන්නවා. ඉතින් ඒ කියන්නේ මේ ඒ වගේ එකනතාවයේ දෙනකොට අනිත් එක මං මේ ඒක නම් මේ අමරණත් මහත්තයා කිව්වා කමඨාන් සුද්ධ කින්නයි ධර්ම සාකච්ඡාවේ බණයි තුනම එක කාල දරණේ දාලා තියෙනවා. මේක ඉදිරිය හෝ මේ දවසක් කර දවසක් කරන විදිහට ධර්ම සාකච්ඡාවයි කමඨාන් සුද්ධ කිරිල්ලයි වෙන් කරලා දානවා. ඔට්ටු ඉද. එතකොට මේක හදලා අපේ පිරිසට කොයි වෙලාවෙද දෙන්නේ? කාසටාන් දෙකක් දාලා තියෙනවා. ඒකේ මම සටහනක් දාන්න දවසක් කර දවසක් ඒ කියන්නේ අපි දින ටික දාන්න අද ධර්ම සාකච්ඡාව තිබුණු දවස අද අපි 27. 27 29 ඒ ටික දාන ධර්ම සාකච්ඡා දවස්. ඉන්ටර්විව් තියෙන දවස් දාන්න ඒකටත් අපිට පැය දෙක හරි පැය 4යි 15 දක්වා දීලා තියෙනවා. ඉන්ටර්විව් තියෙන්නේ 20 22 නෑ. අද 20 අනේ දින ටික දාන්න. එතකොට ඒක හරි. එතකොට ඉන්ටර්විව් කරනකොටත් අපි පහුගිය දවස්වල ඉනිසන් වනේ try කරා. කට්ටියම ඔක්කොම දීලා පොදුවේ කමටහන් සුද්ධ කරන එක. එතකොට උංගව දෙනකොට කමටහන් සුද්ධ කරන දන්නේ නැති අයට නිකම්ම ට්‍රේන් වෙලා එනවා. නමුත් ඒ වුණාට සමහරු ඒ වගේ පොදු බස් වල යන්න කැමති නැහැ ප්‍රයිවට් කාර් තියෙනවා. ඒ පර්සනල් ඉන්ටර්විව් වල. ඒකටත් මොසලකාරී නොද නැති නිසා දවසට 5-6 දෙනෙක් එහෙම කෙරුවට කමන්නේ. ඒකට පොදු ඩිස්කෂන් එක ඉවර වෙලා ඒ කට්ටියට අපි විනාඩි 5-10ක් විතර දෙනවා. ඒ ප්‍රයිවට් කාර් වල යන කට්ටිය. ඊට අමතරව වෙන මොනවාද කාර්යතරණ පිටිපස්ස මත ප්‍රකාශ කරන්න තියෙන කාටද? 5 දෙනෙකුට විනාඩි 10ක් විතර ඇති 10ක් නෑ එක්කෙනෙකුට විනාඩි 5ක් විතර වගේ. ඒ දෙන එක්කෙනෙකුට ඒ අනුව ඊට කලින් අපි බුද්ධ සාකච්ඡා නැතර කරලා ඒ කට්ටියට ඒ විදිහට අපේ ආන්දරනේ සතුන් කරලා තියෙන්නේ 6 දෙනෙක් අන්නගෙන 7 දෙනෙක් අඳුරගෙන ඒගොල්ලන්ට සමූහයේ ඉදිරියේ කමටහන් සුද්ධ කරන්නේ. ඒකට සමහරව මම හිතන්නේ කැමති වෙන්නේ නැහැ. මේ කියන මතේ තේරෙනවද? ඒ කියන්නේ කවුරු හරි කල්ලාතෝ ප්‍රශ්න ලියලා තියනවා. ඒ කට්ටිය කමටහන් සුද්ධ කරන අනික් කට්ටියත් ඉන්නවා ගැලරියේ. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න ඒ කට්ටිය අයිතිවාසිකම් නැහැ ගැලරියේ ඉඳලා බලන්න ඉන්න පුළුවන්. අපි ධර්ම සාකච්ඡාව මේ කමටහන් පොදු සාකච්ඡා කරනවා කියලා කියන්නේ මොකුත් නැහැ කලින් මොකක්වත් සැලසුම් කරන්නේ නැහැ කට්ටිය ඇවිල්ලා දන්න කෙනෙක් Tamanට අවශ්‍ය ප්‍රශ්නයක් මතු කරනවා සාකච්ඡා කරලා ඊට පස්සේ පුද්ගලිකව ඉන්න කැමැති කට්ටියට විනාඩි 5 ගන්න වගේ තියලා පස්සයි දෙනකොට වෙනමම අනික් කට්ටියට රක්මන් කරන්න ඇරලා එක එකනා විනාඩි 5ට 5ට වගේ කරන්නේ. ඒ චූල කරලා දෙයි. චූල මන්ට දන්නවා වැඩි. ඉතින් ඒ වෙනස්කම් තුන අපි සකස් කරලා මම ඉල්ලා ඉන්නවා අමරකාන්ත පන්තගේ කාලකටහන මේ කට්ටියට ප්‍රසිද්ධ කරන්න. ඔය අපිට දැන් තියෙන මේ පැය මේ අපි එකඟ වෙච්ච දේවල් මේවා කරපොත එකඟ වෙනවනම් අපි 9 දැන් වෙලාව 9 කාලයි 10 වෙනකම් අපි සක්මන් කරනවා ඊට පස්සේ 10ට අපි මෙතන රැස් වෙනවා මේ සමූහ භාවනාවකට ඊට පස්සේ 11 දක්වා යනවා 11 ඉඳලා 12 කිය වෙනකම් දවල් දානේ 12 කිය 1 කිය සක්මන් භාවනාව ඊට පස්සේ අද අපි group sitting එක කරනවා වෙනස් කරලා පස්සේ group sitting එක වෙලාවේ ධර්ම සාකච්ඡාව දාන්න පුළුවන්. ඒ ධර්ම සාකච්ඡාව වැටෙන්නේ ඒ කියන්නේ දවසක් අර දවසක් ඒක. හොඳයි එහෙනම් සිල් දෙනාටම තෙරුවන් සරණයි. සුපත්තිත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බාමි お母さんで笑っは。